අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි සම්ප්‍රදාන කූලෝ ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට අපේ ප්‍රේමාත්මක ඉල්ලා සිටිමු. හාමුදුරුවනේ ලිඛිත ප්‍රශ්න පටන් ගන්න ඉස්සෙල්ලා මම පොදු ප්‍රශ්නයක් අහන්න දෙන මේ මෙතෙක් මේ යෝගාවචරයන් ලියපු ප්‍රශ්න පදනම් කරගෙන ඒ කියන්නේ දැන් හුස්ම දිහා බලාගෙන ටික වෙලාවක් ඉන්නකොට යෝගාචරය ගොඩ දෙනෙක් කියලා තිබුණා හුස්ම සංසිදී යන තත්යකට එනවායි කියලා. දැන් මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී අපිට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා නේද හැමදාම. ඒ කියන්නේ සමත භාවනාව කරගෙන යනවද විදර්ශනා පැත්තට හරවනවද? මම හිතන්නේ මේ ප්‍රශ්නේ කොහොමද මේ පැති දෙකට එතෙන්දී ඕනනම් හරවගන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩ්ඩක් විස්තර කරා නම් මම හිතන්නේ හරි ප්‍රයෝජනවත්. මේක ඇත්තටම තියෙන විපස්සනාවක් විතරයි. එහෙම සමත විපස්සනා දෙපාර්ශ්වයක් ඇත්තේ නැහැ. සැකේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක දිහා බලන ඉන්නකොට මේ නැති වෙච්ච අරමුණ පිළිබඳව අරමුණ නැතිවීම නිසා සැකයක් හෝ බයක් හෝ අනිශ්චිතතාවයක් එනවනම් ඒ යෝගාවචරයට එක්ක තමන් ඉන්න කය දිහා බලන්න කියනවා. එහෙම නැත්නම් අර නැතිවීම පවතින හුස්ම රැල්ල දිහා බලන්න කියනවා. මේක තැතුන් සැරයක් හතර පහ සැරයක් හතර සැරයක් වෙලා පුරුදු වෙච්ච යෝගාවචරයක් නම් ඒ නැතිවීමෙන් යද්දී Tamanට විශ්වාසය අදිමොක්කේ කියන චෛසිකේ තියෙනවා ඔය මොනම දෙයක් ගැනවත් අඳාපවතින්න ඕනකමක් නැහැ. ඒ නැතිවීම භාවනා විදියුණුවක් කෙලෙස් නැතිවීමක් කියලා ඒ தത്വෙට මුණ දෙන එකයි කරන්න තියෙන්නේ. සමත විදර්ශනා කියලා දෙකක් මනින්න නෑ සමත විදර්ශනා දෙකක් තියෙනවා. ඒ පේන වෙලාවේ ආනාපානය පිළිබඳ විස්තර කියනවා නම් ඒ ආනාපානය මම ඉන්නේ ආනාපානෙ වෙන එක නෙවෙයි කියලා දන්න තාක්කල් ඒක නිකන් සාමාන්‍යයෙන් භාවනාවට පෙළඹීමක් ඒක සමත ලක්ෂණයක් කියලා පෙන්නනවා. ඔත ඊට අමතරව හැපෙන තැන පේනවනම් එහෙම නැත්නම් මේ ආශාසි මේ ප්‍රසවාස කියලා වෙනස පේනවනම් ඒකේ මුලින් ඉඳලා විපස්සනා ගමනක් තියෙන්නේ. ඒ නිසා මේ සමත විපස්සනා පටලවිල්ල ඒක අනවශ්‍ය වැඩක් මේකට. අපිට සතිය තියෙනවා නම් කිසිසේත් මේක යෝගාවචරයක් අක්කින් බහර ගන්න යන්න හොඳ නැහැ. ගත්ත ගමන් වෙන්නේ හොඳකට වඩා නරකයි. ඒ හුස්මරෙල්ල නැතිලා ගියාට පස්සේ හැමෝම නැවත අපි ආයේ හුස්මරෙල්ල බලලා ඒ ගැටෙන තැන බලාගෙන හිටියොත් ඒ ඔක්කොම කරන්නේ සැකනම්. ඒ මොන දේත් කරන්නේ Tamanට මේ හෙලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ බයක් සැකත් චකිතයක් කරන ඔක්කොම ඉතින් තියෙන ගුරුකන් රාශිය. මුක්කක්කත්ම නැතුව අභීතෝේ නැති දෙයට මොන දෙන්න පුළුවන් නම් මේ යෝගාවචර ලෑස්ති ඊගාපියවරට. නැත ඊගාපියවරට කළ යුතු අනුග්‍රහය වෙන්නේ සැක කරන්නත් එපා සැක කෙරුවොත් මේ කය හෝ ආනාපාන කියන දෙකෙන් පිට දෙයක් අදහන්නත් එපා. ඒකෙම නැතිලා ඉන්නේ. ඒකට ඒක නැති වෙලා නැතිලා යයි. ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මෙතනදී බලපාන ප්‍රධානම දේ සමත විදර්ශනා ප්‍රශ්න නෙවෙයි මේ ජීවිත ආශාව සහ ශරීර බය කාය ආශාව සහ ජීවිත බය ඒ තමයි සැකේ කියන්නේ මෙතන ඒ නිසා අපි ආය විල්ලරක ස්ථාපිත කරගන්න හදනකොට ආය කාය පෙන්නලා දෙන්න කියනවා දැන් ආනපානෙ පෙන්නලා දෙන්න කියන ඉතින් ඕක දෙතුන් සැරයක් කරනකොට තේරෙනවා මේක හුඹස් බයක් කියලා ඒ කියන්නේ ශ්‍රද්ධාවම අධිකම කියලා එතකොට ඒ වෙලාවේදී හොඳට මේ දන්න ගමනක් අපිට ඉස්සර කට්ටිය ගියේ පාරක් බුදුහාමුදුරුව අනුමත කරන ලද්දක් කියලා සද්ධාවෙන් ඉදිරියට යනකම් කය ඉරියව්ව නැත්නම් ඒ මූල කර්මස්ථානයේ වෙන ආනාපානය නැත්නම් බිබි වැකිලිම උරගලක් වශයෙන් පාවිච්චි කරන්න. උරගාල බලන්න. දවසක් එයි මොනම උරගෑමක්වත් ඕනේ නැහැ. නැතුණාට පස්සේ නැති වෙච්ච දෙයට එළඹ වාසිය කරන්න පුළුවන්. ඒක බාර ගන්න කැමති වෙන හිතක් ආවොත් ඒක ඊට වැඩිය යොන්සමංස්කාරට බරයි. ආත්ම ශක්තිය තියෙන එහෙම නැත්නම් සද්ධාහ වැඩිචි හිතක් කියලා කියන්න පුළුවන්. ආ පළවෙනි ප්‍රශ්නේ හම්දුනේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ ඇසීමෙන් ඔබ වහන්සේට මලපණීද දන්නේ නැත. එසේ වුවහොත් යෝගාවචරයාට අනුකම්පා කොට වදාරනු මැනවි. ආනාපානයේ සිඳී ගිය පසු දක්නට ලැබෙන විවිධ දේ රූපය සංසිඳුන විට රූප සංඥා විසින් කරන දෙයක් බව ඔබ වහන්සේ විස්තර කර දුන්නේය. රූප සංඥාව සිඳී ගිය විට ධාතු මනස්කාරයේද එය සිඳුන විට ධාතු සංඥාවට එන බවද මම අසා තිබේ. මා මිසේ ඇස්වේ මා විභාග ගොඩදා ගත්තේ කල යුතු අවමය පාඩම් කිරීමෙනි. වැඩි දේ දැන ගැනීමට මා බෞද්ධත නැතයි සිතේ නැතයිද සිතේ යන මඟ දන්නේ නම් උපරිම වීරිය යොදා ගමන යා හැකිය ඔබ වහන්සේට තෙරුවන් සරණයි නෑ මෙතනදී රූප සංඥා කියන්නේ එක විදිහකට කියනවා ධාතු මනසිකාරය තමයි රූප සංඥා වුණාට පස්සේ ධාතු මනසිකාරය එනවයි කියන එකක් ඒක එච්චර ව්‍යාකා මේ මූල ධර්මානුකූලව ගැලපෙන්නේ රූප සංඥා වෙලාවේදී ධාතු මනසිකාරය තමයි මේ හොල්මන් ටික කරන්නේ තමන්න කරන්න තියෙන ඔබට ඕනේ හොල්මනක් කරපන් මේ ඔක්කොම මනෝ විකාර එහෙම නැත්නම් මනෝ පොබ්බංගම මනෝ සෙට්ටෝ මනෝමය වූ දේවල් මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන පැහැදිලි විශ්වාසකින් බලා ඉන්නවනම් ගත හැකි ඔතෙන් ගියාට පස්සේ ආර මුකුත් කරන්න බෑ එකයි එන්න පුළුවන් නිවර්ණේ සැකේ විතරයි ඒ සැකේ එන්නේ කාය ජීවිත ආසාව වැඩි බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව අඩුයි ඒක ලැජ්ජ කරවන්න ඕන තමයි මෙච්චර ගිය මම නැවතත් මේ කාය පිළිබඳ ආසාවට ජීවිත පිළිබඳ ආසාවට මේ රූප සංඥාවල් දිගේ ව්‍යංජන අනුව්‍යංජන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් ගතන්තර ගොතනවා. ඒ වෙනුවට මේ සතා දැන් පණ ඇදින සතා මෝ මැරනවා දැන්. ආයෝකට විතකම් කරන්න ඕනකම නැහැ. ඔක දිහා බලහනින් එකයි තියෙන්නේ. බලපනින්න දෙයක් නැහැ ඒකේ. එතන හැමදේ රූප සංඥාව සිඳී යන අවස්ථාව කියලා කියන්නේ ඔය මේ විතක්ක ਵਿਚාර දෙක හැලුන අවස්ථාව නේද? නෑ නෑ ඔය ඔය අහන එකන අනනවා හැම වෙලාවෙම විතක්කයක් කරනද කරුණාකරලා ඒකට පොතක් ගන්න කියවලා බලා ගන්නවා. හුස්ම ඊළ මේ ඇවිල්ලා බලන මේ පන්තියේ යන අවශ්‍ය ඒක මම දන්නේ නැති හින්දා අහන්නේ දන්නේ නැති බව පේනවා රූප සංඥාව සිඳී යනවා කියන්නේ මොන රූප සංඥාව හිඳී යන බොහෝම ඉස්සර තමයි විතක්ක ਵਿਚාර හිතෙන්නේ මේ මේකේ විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංඛාර ආනාපාන සති භාවනාවේ වචී සංඛාර ගැන සඳහන් කරන්නවත් නැහැ ඒකට අහනවා අටුවාචාර්ය වංශලා මේ කාය සංඛාර චිත්ත සංඛාර සඳහන් කරලා තිබුණට වචී සංකාර සඳහන් වෙන්නේ නැති ඇයි කියලා. ඒකෙදි කියනවා වචී සංකාර පිළිබඳ යම් කෙනෙක් ඇලි ගලි වාසය කිරුවොත් යාර කවදාවත් කාය සංකාරවත් ලැබෙන්නේ නැහැ. කාය සංකාරවත් සංසිඳෙන්නේ නැහැ. වචී සංකාර සංසිඳ වීම දන්නේ නැති වෙන තමයි ඇතුළත කතාව. නැත්නම් මේ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් ওই විතක්ක ਵਿਚාර කියන දේවල් හිත දොඩමලු කරනවා. එක්ක වචනෙට නගනවා නැත්නම් හිත දොඩමලු කරනවා. ඒක සංසිඳව ගන්න බැරි කෙනාට කවදාකවත් වචී කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. ආනපාන සති භාවනාවේ කතාව පටන් ගන්නෙම පස්සම්බයං කාය සංකාරක් කියන කතාවේ. එතකොට වචී සංකාර සංසිඳිලා. ඒ කියන්නේ විතක්ක විතරක් නෙවෙයි ਵਿਚාරත් නතර වෙලා. ඊට පස්සේ තමයි ওই චිත්ත සංකාර මට්ටමට යනකොට තමයි සංඥා වේදනා දිකේ ওই රූප සංකාර රූප සංඥා தත්ත්වයට එන්නේ. ඊට වැඩිය මේ කාය සංස්කාර සංසිඳලා ඉවරනාට පස්සේ තමයි චිත්ත සංකාරපත්තට යන්නේ. එතන තමයි ඔය රූප සංඥා නැත්නම් සංඥා වේදනා දෙක වැඩ කරන භූමියට යන්නේ මේ වෙලාවේ. ස්වාමීන් වහන්සේ අර හිත සංසිඳුන අවස්ථාවට ගිහාම ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට බයක් හිතෙන්නේ නැහැ. ඒ වුණාට එකපාරටම ටිකක් වෙලා ඒ කාලේ මම දන්නේ නැහැ කොච්චර වෙලා හිටියද කියලා. ඊට පස්සේ නිකන් එකපාරට ආපහු නිකන් දැනෙනවා කට්ටයක් පනිනවා වගේ නිකන් මැෂින් එක කට්ටයක් පනිනවා වගේ එහෙම වෙලා එකපාරට නිකන් අමුතු ගැස්සිල්ලක් වගේ වෙලා ආයෙත් ආනාපාන සතියට එනවා. ඒ එනකොට හරි ගොරෝසුවට ආනාපාන සතිය දැනෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා ඉන්නකොට ආයෙමත් අර නිසංසල ඒ තැනට යනවා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ දන්නවා මේ කයක් තියෙන කියන එක දැනෙනවා. ඒ වුණාට ඒක අර රළුවට වත් අර ජීවත් වෙලා ඉන්නවා කියන ඒ ගතිය තියෙනවා. ඒකට පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැහැ. ඒ බයට නෙමෙයි ඒ වුණාට එහෙම වරින් වර ස්වාමීන් වහන්සේ අර අර පැත්තට එනවා ආය යනවා එහෙම තමයි. ඔය ඒ කියන්නේ ඔය ඉදිරිපත් කිරීමේදී තියෙන පටලවිල්ලක් මේ කියන්නේ රීකී ක්‍රමයට හිතන එකත් මේට්‍රික්ස් එකත් හිතා ගන්න බැරුව වෙන වැඩක්. ඉතින් ඒක මම දන්නේ මම ඉච්චරම දක්ෂ වෙයිද කියලා. ඔය වෙච්ච එකම ආය ආය වෙනවා. ආය ආය වෙනකොට ආය කය පෙළ ආය නැති කරනවා. ආය ආන පෙළ ආය නැති කරනවා. ඉතින් එතකොට නැති වෙච්ච කය ආව නෙමෙයි වෙන සයිකල් එකට ආය වටලා කරනවා ඒක. ඒක කියන්නේ බෙඩ් ස්ප්‍රින් එකක් වගේ කියලා. බෙඩ් ස්ප්‍රින් එක කියන්නේ ලොකු මේ වලේකින් පටාන කැරක් කැරක් කැරක් ඇඩ උඩට එන බෙඩ් ස්ප්‍රින් එක. ඒ බෙඩ් ස්ප්‍රින් එක වගේ අපි එක රවුමක් කරකුණාට ඒකෙන් අපිට කවදාකවත් සාක්ෂාත්කරණේ සිද්ධ වෙන පොඩි හැඟීමක් එනවා. ඊටසේ ඒ රවුම ආයෙ ගෙනියනවා. ආයෙ ගෙනියනවා. ආයෙ ඉතින් යෝගාචරයේ ඉඳලා හිටපු තැනට ආයෙ වැටෙනවා කියලා. වැටුණාට මොකද අතපත ගෑවෙ නැතුව එයාම හදලා දෙනවා. අන්නේ විදිහට වෙච්ච දේ ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත කරනකොට මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමය ඒකට ඉවසන්නේ නැහැ. දැන් එක සැරයක් මම විභාගේ පාස්නේ. ආයෙ මොකද කරන්නේ කියලා. එහෙම මේකෙදි කරන්නේ පිහි එක සැරයක් ගෑවට ගෑවෙන්නේ නැහැ. ආයෙ ගන්නවා. ඉතින් ඒකට යෝගාවචරය හිතනවා දැන් මේ නැති වෙච්ච එකයි ආයමතු වෙනවා. නැති වෙච්ච ආනපනේ ආයමතු. දැන් මම මේ නැති කරාද? එහෙම නැත්නම් ওই නැති වෙච්ච කාය සංඛාර ආය ඇති වුණාද? ඒ චක්‍රයේම ආය ගෙනියනවා. ඒක හරිම අමාරුයි. රේඛීය ක්‍රමයට අල්ලන්න බෑ. 3 dimensional යන වැඩක් මේකේ තියෙන්නේ. matrix එකක් දුවන්නේ. එතකොට කියනවා එක පරියන්කයක් ඇතුළත වගේ ආනාපාන ඇති වෙමින් නැති වෙමින් කය ඇති වෙමින් නැති වෙමින් 20 30 වාරයක් වෙන්න දෙන්න කියලා. ඒකට පහුවෙනකොට තේරෙනවා එකම දේ වෙන්නේ වෙවි වෙවි ඒක සිව් වෙන්න පටන් ගන්නවා. ඒක මේ වෙච්ච දෙයම රේන්ෆෝස් කිරිලා ගැල්වනයිස් කිරිලා. ඒ එක සැරයක් වෙච්ච ගමන් ආ දැන් මං සෝවන් වුණා රහත් වුණා කියාගත්ත එක්කනට අර දෙවෙනි සැරේ ගෙනියනකොට ආයෙ එකක් අයනවා එතකොට. ආයෙ වැඩේ කියලා ඉලා. දැන් ආයෙ සැරයක් තිබුණු තැනට පැවිලා. ඒ මිනිහ ඒක වචනයක් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේක හතර සැරයක් කරන්න. 10 15 සැරයක් කරන්න. එතකොට කියනවා evenly suspended attention suspended decision. තීන්දුව කරන්න එපා මම වැඩි ඉවරයි කියලා. ඒ ඒ ගැම්මෙම දෙන්නත් උනා නැගිටලා ගිහිල්ලා වෙලෙ වැඩි වෙලත් බෑ. ගැම්මෙම ඒක වටේ තව රවුමක් කරකිනවා. මේ මුරුකු කරකවන්නේ. ඉන්දියාප්පන් කරකවන්නේ. කරකෝ කරකෝ කරකෝ කරකෝ කරකෝ කරකෝ යනවා. ඉතින් ඒක ඒකට සෑහෙන ඉවසීමක් ඕනේ. මේ එක වෙච්ච වැඩේම එයාම නැවත නැවත කරනවා. අපි දන්නවා පියානෝක සෙල්ලම් කරනකොට නැත්නම් ටයිප්‍රයිටර් එකක් ගහනකොට එක සැරයක් ගැහුවට නෝට් එක අහුවෙන්නේ නැහැ. ඉතින් ගහ ගහ ඉන්න ඕනේ. තීමන්සර ගාණක් නැහැ. අල්ලපු ගෙදර මිනිහ තමයි නිින්දන්නේ නැත්තේ. තීමිනිය අප කම්ප්ලේන් දානවා මේක මල හොන්තුව වගේ රැතිසේ මීයෝ කන වගේ. වෙන ඉර පියානෝ ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. ටයිප්‍රයිටර් ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. වයලින් එක ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. දැන් ඒ ඒ ක්‍රමේ දැන් නැහැ. දැන් මේ තියෙන්නේ එක සැරේ කරලා ඉල්ලනවා. ඉතින් ඒකට අත උරෝ කියන එක එන්නේ නැහැ. ඒක නිසා මේ කියන්නේ එක සැරේ සංසිඳුණට උඩ දාන්න හිතෙනවා. පුදුමාකාර සතුටක් වෙනවා. මේන් ටික වෙලා බලනකොට ආයෙත් කයිමත් වෙලා ආයෙත් තානපනේ මත වෙලා කරවබන හිටියොත් ප්‍රයත්න නොකරත් ප්‍රයත්න කරන්න කමන්නේ ආයෙ සැරේ රවුම ගෙනියනවා. ආයෙම රවුම ගෙනියනවා. ඒක බොහොම ලස්සනට ඒ මොඩල් එක මට හම්බුනේ ඔය ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියලා ලියපු රෂියන් පොතක. දියුණුව කවදාකවත් සරල රේකිය නෑ. දියුණුව හැමදාම කැරක් කැර කියන්නේ. ඉතින් අපේ අධ්‍යාපනය උගන්ලා දෙන සරල රේකිය ක්‍රමයේද. මම මේ සිට දකුණට ලියනවා. මේක ලීනි এডুকেෂන් එකයි. එන් කෑවා. මනුස්ස මනස කෑවා. ඉතින් අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා දැන් මේක උනා ඉවරයි. දැන් ඊට පස්සේ මම අයියා උනායි කියලා. පිස්සු. අක්කා වෙන්නත් බෑ. නෑ නෑ මං හරි හරි ගණන් ගන්න එපා. මේ මල පැනලා නෙමෙයි කතා කරන්නේ. ඒ එහෙම තමයි හැටි ඒක නිසා කාට හරි කිව්වොත් දැන් හරි ආයසරයක් කරන්න කියලා එතකොට හිතනවා චික්කියා වැඩක් නැහැ නේ මේ ශාන්සිත සාතිකේ දුන්නෙත් නැහැ තාම. උපාධිය දුන්නෙත් නැහැ. නම්බු කෙරුවෙත් නැහැ. මොකද ඒ මූඩ් එකේදීම ටිකට ගියේ නැත්නම් ඔය කඩාගත්තට පස්සේ අතනටවත් යන්න හම්බෙන්නේ ඒ අහුවෙච්ච ගැම්මේ ඒ අහුවෙච්ච පදමේ යෝගාවචරය පසුපස බලන්නේ නැතුව යන්න ඕනේ. ඊළඟ පරියන්ක භාවනායේදී ඉක්මනට ඒක වෙනවා ස්වාමීන් වහන්සේ අර ගොඩක් වෙලා ඒ අර කය දැනුණට ඒ එකම ආයෙ පොඩ වෙලාවකින් ආයෙත් යනවා ගිහිල්ලා ආයෙත් ඒ ආවට ඒ පරතරය ආපහු යන්න පුළුවන් පරතරය දැන් එන්නේ අඩු වෙනවා ඉතින් ඕක කියනවා සෝවාන් වුණාට පස්සේ සකදාගාමී වුණාට මොකද කරන්නේ ඕකම කරපන් කියනවා ඉතින් කවදාවත් කවුරු සතුටු වෙන්නේ නැහැ දැන් සකදාගාමී වෙච්ච ගහනවා අනාග ඕකමයි කරන්න තියෙන්නේ කියනවා ඒකට ඉතන නෑ නේ ඊට පස්සේ මේ රිජින් කරපු එක රත්තරන්ින් කරන්න වෙයි. රත්තරන්ින් කරපු එක දැන් ප්ලැටිනම් වලින් කරන්න ඇති. මොකක්වත් නෑ. ඔය කරපු එකමයි කරන්න තියෙනවා. අපිට තියෙන අර පුදුම ආශාවක් තියෙනවා. මේ එක සැරයක් වෙච්ච ගමන් ඒක දැන් මගේ කරගන්න. එහෙම නැත්නම් ඒක නිට්ටයයි සුඛයි කියලා හිතන්න. එතකොට ඒක නැවත කරන්න කිව්වට පස්සේ ඒ යෝගාවචරයට පේන්නෙම ඒක මේ පන්ති වැඩ නැතුව පන්තියෙන් පතේ නතර කරලා තියාන්නේ. ඉස්කෝලේ යනකොට පස්සෙත් නතර කරලා තියාන්නේ. අන්නේ වගේ දනුමක් විදිහට පේන. ඒක ඒකෙදී ගෝලයේ හරියට ගුරුවරයව සැක කරනවා. මේ එක සැරයක් මට මෙච්චර වෙලා කවදාකවත් නැති විදිහට වෙලා කිසිසේත්ම නම්බුවක් දෙන්නේ නැහැ. දෙවෙනි සැරේ ඇත්තටම අර තරම් සිලියරිය දෙන්නෙත් නැහැ. අච්චර thrills and feels නැහැ. නමුත් ඒක පදම් කරන එක එහෙම නැත්නම් ඒක සිද්ධි කරනවා කියන එක වශී කරනවා කියන එක මම හිතනවා අද තියෙන සමත භාවනාවේදී මිනිසු වැටෙන්නෙම ඒගොල්ලෝ වශී කිරීමට කැමති නැහැ. එකක් කිච්චිකයි ගායකට පයින් එකක් කිච්චිකයි ගායකට පයින් එතකොට හරියට යට තට්ටු කොන්ක්‍රීට් එක හයි වෙන්න ඉස්සලා උඩ කොන්ක්‍රීට් එක ගන්න මේක හයි වෙල හයි වෙන්න ඉස්සර වෙලා මුළු එකම ඇදගෙන යනවා ඒක ඒ කියන්නේ අර ගත්ත එක පදනම් කරගන්න තහවුරු කරගන්න වශී කරගන්න, සිද්ධි කරගන්න බැරි නොයවසනාසුළු ගතිය තමයි අද මුළු භාවනා ලෝකෙම පැතිරලා තියෙන දුර්ලභම. උනාට කලබල වෙන්න එපා. කලබල වෙලා ප්‍රකාශයක් කරපු ගමන් අවාසියටම හිටින්නේ. තමන් පිළිබඳ මේ වගේ ප්‍රකාශ කරන්න එපයි කියලා නෙමෙයි අපි මේ සාකච්ඡා කරන්න ඕනේ. නමුත් පැහැය වෙන්න හොඳ නැහැ. ඒක ඇත්තටම හරියට අර මේ ගංගායනේ තරකවපයින මිනිස්සෙකුට පිහිය ගඟට වැටිච්ච කතාවක් තියෙනයි පොරෝගඟට වැටලා ඉතින් මිනිස්සු ඉසాత බැඳගෙන අඬනවා අඬනකොට ඉතින් දේවතාවෙක් ඇවිල්ලා මේ මොකද කියලා අහන මිනිස්සු ස්වරූපේ ඊට පස්සේ කියනවා මට මෙච්චරමයි තිබුණ රස්සාවට පිහ පොරව කැට්ටිය විසි වුණා ගඟට පීනන්න දන්නෙත් නෑ දැන් දරත් නෑ පොරවත් නෑ ගෙදර ගිහිල්ලා මොකද කරන්න කියලා ඉතින් ඒකකොට අර දේවතාව මිනිස්සු ස්වරූපේ කියනවා මට ගඟ හුරුයි මම පොඩ්ඩක් ගිහිල්ලා බල්ලා ගෙනත් දෙන්නම් කියලා අහම්බුණානේ කියලා රත්තරන් පොරවක් ගෙනත් දෙනවා අර මිනිස්සයා කියනවා තමුසෙලා පිස්සු කතා කරන ඔය රත්තරන් පොළොවෙන් දරපලපු කතාවක් තියෙනවද ලෝකේ ඕක වැඩක් නැහැ මට වැඩේ කරගන්න බෑ කියලා මිනිහා අඬනවා. දැන් దేవතාව බෑලා රිදී පොරක් ගෙනත් දෙනවා. දැන් ආයේ එන මගුලක් ගෙන රිදී පොරෙන් අච්චරවත් කරන්න බෑ. දර බලන්න මගේ යකඩ කෙටි ඕනේ. අර දිරච්ච පොරව. ඉතින් ගඟට බහලා අර දිරච්ච ගෙනන ඉන්නවර පුදුම සතුටක් එනවා. దేవතාව විතර මාස කොච්චර අවංකද? රත්තරන් දුන්නත් රිදී දුන්නත් Tamange පොරව එනකම් ඒ මනුස්සයා ඉන්නවයි කියලා උඹ අවංක මනුස්සය කියලා තුනම දෙනවා. මීයා කාගෙද ගමට ගිහිල්ලා කියනවා ආවල් ගංගා ඉනේ මෝඩ దేవතාවෙක් ඉන්නවා. පුළුවන් නම් ගිහිල්ලා කරපයන් කියන එක දැන් ආහන කට්ටයට ඇහෙන්නේ එහෙමයි. ගමේ මිනිසුන්ට ගිහිල්ලා කියනවා ඊට පස්සේ මනුස්සයා පෝසත්නේ කොහොමද පෝසත් වෙන්නේ? ආවින කට්ටේ කියනවා හරි එතන ඉන්න මෝඩ దేవතාවෙක් වැඩි දිනක් ගිහලා උනායට පොරවක් කරන් ගිහිල්ලා දර කපන්නේකුත් නෙවෙයි ටිකක් වෙලා කපපුවා ඉන්න ගඟට විසි කරන පොරව. බොල අර කියපු තාලට අඬනවා. අඬනකොට දේවතාව බලනවා යකෝ මේ කවුද? බලනකොට I gave the මනස සුසුරුප කරනවා අනෝයි අර කියපු කටපාඩම් කරන වෙල කියනවා. අනේ මෙච්චරමයි තිබුණා අනේ වල මොකක්ක් කරන්න දෙයක් නාන්නත් බෑ පීනන්නත් බෑ මොකක්ද? දේවතාව කියලා රත්තරන් පොර දීපුවක් ගන්නවා. අහලා තියෙනද කතාව? නැත්තම් අහගල්ලා. දීපු ගම ගත්ත ගමන් දේවතාවක් කියනවා මේක බොරු කාරයක් නෙවෙයි. ඉස්ලාම් මිනිස්සු කිව්ව රත්තරන් පොරෙන් පොඩ දරබලන්න බෑ කියලා. මීයක ගත්තා. ඒ වගේ අර පළවෙනි රවුමේදීම අරිමන් සෝහන්. මම අරක මේක උනේ කියලා. ආයෙ මේක කරන්න බෑ. මේක මෙයින් මට සාතික වෙන්න ඕන කිව්වහම අර දෙවෙනි සැරේ පළ ලකුණක් දීපු ගමන්ම පැනලා බදා ගන්න මනුස්සයට වෙන දේ වෙනවා. ඒක තමයි මාර්යා කරන්නේ. දැන් අද තියෙන ඔය බොන ගේන එක බලන්න. ඕනම NGO ප්‍රොජෙක්ට් එකක් බලන්න. දීපු ගමන් කෑවනේ. ඊට පස්සේ ගස්සනකොට වතුරෙන් උඩ. කනකොට කාපන් කිරලා. කනකොට කාපන් හැම කොක්ක ගිලින් නැතුව. ඒක දන්නේ නැහැ දැන් ඉන්නේ එක මෝල් වහන්සේ කෙනෙක්. අතේ ළඟ ඉන්න එක නකයි ගෙල්ල ඩක්කලා ගිලින්. ඉක්මන කා ගන්න බෑ. අර මංස කොක්ක ගසපු ගමන් වතුරේ උඩ ඊට පස්සේ මානව අයිතිවාසිකම් නැහැ. නඩු කියන දෙයක් නැහැ මාළුවා වතුරෙන් උඩ. ඉතින් අනිවාර්යෙන් බාහනා කර ප්‍රතිඵල තියෙනවා. කිසිම කෙනෙකුට ඒ Tamanට ලැබෙන ප්‍රතිඵලයට තරම් වෙන විදිහට මෝරච්ච විදිහට එහෙම නැත්නම් ඒකට ගැළපෙන තාලට අහිංසක වෙන්න දන්නේ එහෙම නැත්නම් මේක ස්ථිරයි කියලා හිතන පළවෙනි සැරේම. එනට ඒක ප්‍රකාශයටපත් කරන්න ගිහිල්ලා කොමිට් වෙනවා. එහෙම නැත්නම් දෙවෙනි සැරේ නේද දැන් අකෝ කය නැති වුණානේ දැන්. කය පසම්බනේ හිතුනේ දැන් ආයෙ කොහොමද ඉන්නේ? මට සතිය නැති වෙලාද? සීලේ කැඩිලාද? සද්ධාව කැඩලාද කියලා සැකරාශයක් හදනවා. මම ගත්ත නෙවෙයිනේ ආදෙන්කෝ. ආවට පස්සේ ආයෙ නැති වෙනවනේ ආයෙ සන්තෝෂ වෙන්නත් එපා. ඊට පස්සේ ආයෙත් එනවා. හැබැයි එනේන වතාවේ ඒක දුර්වල වෙවි යන්නේ. නැවත නැවත මතුවෙනට ආනපානේ හෝ කය මතුවෙන්නේ දුර්වලයි. ඒක කිව්වට මේ රේකී ක්‍රමයට ඔළුව නරක් වෙච්චි අයට හරිම අමාරු යල්ලන්නේ. මොකද මේ වර්ධනය කියන එක රේකී ගමනක් නෑ. ඒක තියෙන්නේ මෙහෙම මෙහෙම මෙහෙම දැන් ඔය මේ සංකේතර තියෙන අර බරු කොක්ක මේ මේ නිව්සීලන්ත වල බරු ගහේ ඇතුලේ ඒක ඒක පොඩ්ඩක් එලට ඇද්දයි කියලා හිතන්නේ මේ කැරක් කැරක් මෙහෙම යන හැටි. ඒක ඒක අද ඒ කැවොස් තියරකේ පොඩ්ඩක් උගන්නනවා ඕක. අනේ කිසිම තියරයක් නැහැ. ඒක තියෙන මේ ලීනියර් සිස්ටම් එක. ලීනියර් සිස්ටම් එක තමයි අපේ මොලේ ඒක වැඩ කරන්නේ වම් මොලේ. දකුණු මොලේ වැඩ කරන්නේ මේට්‍රික්ස් එකේ. ඉතින් වම් මොලේ වැඩියෙන් වැඩ කරන කරන දකුණු මොලේ බාල වෙනවා. දකුණු වලට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා දකුණු වලට ඉඩ දෙන්න වම් වලේ නතර කරන්න. එතකොට දකුණු වලට පිටිය හම් වෙනවා සෙල්ලම් කරන්න. යා කිනෝ උඹලා යන පාර මේ පාරේ යන්න බෑ. සැලසුම් කරලා යන්න බෑ. යන්නේ ඇලට. කැරක් කැරක් කැරක් කැරක් කැරක් යන්නේ. හැබැයි තල්ලු වෙන්නේ පරමාර්ථය දිහාට. හැබැයි අර කෙලින් යනවා වගේ පියවරෙන් පියවරට 1 to 1 වගේ රිලේෂන්ෂිප් එකක් නැහැ. කැරක් කැරක් යන්නේ. මම ස්වාමීන් වහන්සේ එහෙම මොනවද ඒ වෙලාවේ මොනවද දැන් මයික් එකට කට තියලා කතා කරන්නයි කිව්වා මං කියන දේ අහන්න ප්‍රේම කියන කතා කරන එක ඇහෙනවද බලන්න මයික් එකේ ස්පීකර් එකේ ඇහෙනවද බලන්න ඉච්චරයි සෝමහන්ස එහෙම මොනවත් එහෙම මේ හැංගීමක් ඒ වෙලාවේ ඇති උනේ නෑ එහෙම මං ඔබ වහන්සේගෙන් ඇහුවේ විදිහට ඒක ඒ කරන එක ඒකේ වැරද්දක් නැහැ උතන මොනවත් කරන්න ඔයගොල්ලෝ කොච්චර කරන දේ කිව්වත් උතන වෙන දෙයක් තියෙනවා ඒ දේ දන්නේ නැතුව මේ මම ආයේ කය ගත්තයි කියලා හිතන්න එපා. කය එනවා. ඒක ඉබේ. ආනාපානෙ ගත්තා කියන්නත් බෑ. ඒ නිසා ඉතින් මතක් කරන්නේ උඹට නෑ ඔතන choice එක. උඹට තියෙන කරුණා කරලා ඔය වෙන දේ දිහා ඔය ගැම්මෙම ඔය ආරෙම නිසින්ින්ද වැඩෙන්න දෙන්න. ඒ කියන්නේ එතකොට මේ කෙරුමක් නෑ. භවනා කරන්නෙක් නෑ. හැබැයි නිරීක්ෂකයෙක් ඉන්නවා. ආපු ගැම්ම තියෙනවා යන්න අරින්න. ඉතින් එතකොට නිකන් මේ මලක් පිපෙන වෙලාව බලා ඉන්නවා වගේ. හරි පුදුම సౌందර්යයක් තියෙනවා. මොකද ඒක සිද්ධ වෙන්නේ ස්වභාව සිද්ධියක්. අත දැම්මොත් ගෝරි ගොඩයි. එහෙමයි ස්වාමී. ඒක කියනවා ඒක කියනවා ඒ වගේ දෙයක් තේරුම් ගන්න පළවෙනි මාර්ග ඥානෙදී සුතම ඥානෙ තිබුණත් අනාගාමී මාර්ගයට ගියාට වගේ සෙලු තේරෙන්නේ මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. තේරුම් ගන්න බෑ. එයා දන්නේ මොකද වෙන්නේ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දන්නවා. එයාට තේරෙන දේ කියේ වෙනා මිසක කවවම කවදාකවත් කියන්න බෑ. කියන්න හැදුවොත් කියන්නෙම හිතේ තියෙන විකාර. කියනකොට කියන තටමනකොට කිය වෙනවා. ඒක ගුරුවරයා අහගෙන ඉන්නවා. බබාගේ භාෂාව අහගෙන ඉන්නවා වගේ. ඒක දන්නවා මේ තටමන්නේ මේකට තමයි කියලා. කවමදාකවත් යෝගාවචරයට කියන්න බෑ. මොකද මේ මම මේ චෝදනා කරනවා නෙවෙයි. මේ අධ්‍යාපන ක්‍රමය අපේ ඔළුව කාලා තියෙන්නේ. මේ ප්‍රතිපර ඉල්ලන්ට මේ එළවෙන එළවිල්ලෙන් කිසිම විදියකට කරන්න බෑ. ඒගොල්ලෝ ඒක ඔක්කොම පෝල අපේ ඔළුවට තියෙන. මොලේ වැඩ කරන්නේ සමා වෙන්න. ස්වභාව ධර්ම වැඩ කරන්නේ අපේ පොතේ තියෙන එක නෙවෙයි. නිසා අද තියෙන මේ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ පුදුමාකාර තොගයක් ලියනව නේද? ලියන්න ලියන්න පැටලෙනවා. මොකද මේක ලියන එකක් නෙමෙයි කරන එකක්. ඒ නිසා ඔක්කොම අපේ තිබිලා තියෙන සංස්ථාවේ නීතියක්. ඔක්කොමලා මෙන්න මෙච්චර මෙච්චර භාවනා බණ පොත් කියලා තියෙනවා කියලා. නිසරණවනේ හදපු ධම්මනිත තාමකට හතරපද ගාතාවක් කියපු එකට එන්න දෙන්න බෑ නිසරණවනේට. මේකට ඇවිල්ලා හතරපද ගාතාවක් කියන ගන්න තියන්න එපා. ඉගෙන ගත්ත ගමන් කියන්නේ වෙන පැත්තකට. පස්සේ ඒ ශාංශ කියලා දෙනවා මම දානවා නඩුවක්. මේ භාවනා කරන අහිංසකයෙකුට ඉඩ දෙන්න මේ අනම්මන ඔළුවට දාන්න දෙන්න එපා කාටවත් කියලා. ඉතින් පණ්ඩිත සාචීට වැඩි වෙනස් කතාවක් කියන අපේ බුරුමේ දැනුම තිබුණ පළියටම මොට්ට වෙන්න ඕනේ අයක දාස ස්වරූපේ පාවිච්චි කරන්න පුළුවන්. දැනුමට වහල් වෙන්න එපා. නමුත් අර භාවනා නොකර පොත් කියපේකනහර වෙන්නේ අර තොගේ පිටින් ඔළුවට දාගන්න. ඉතින් ඒකට මට තිබුණේ එදා ඉඳලම ඒ කියන්නේ නරකට හොඳට කිරුවේ අපිට විද්‍යා අධ්‍යාපනයක් ලැබුණේ. හැමදේම ගුලක්ම ක්වෙස්චන් කරනවා. මේක බලනකොට මට තේරෙනවා පැහැදිලිව මේ লীලා තියෙන එක එක්කත් අද්දකල නෙවෙයි লীලා තියෙන්නේ කියන එක. ඒක නිකන් පොත දිග්ගෑරේනට කිය හැකියි. දැන් කමඨාන් සුද්ධ කරනට අත්දැකීම නැතුව මොන බයිලව කිව්වත් මට මල පයින්නෝ. කිසිම කෙනෙක් අත්දැකීම කියන්නේ අත්දැකීම කියන්නේ නැතුව අර පොතේ මෙහෙම තිබ්බා මේ පොතේ මෙහෙම තිබ්බා කියලා. ඕකට ආයේ පෑම් පොත් නැහත්ති කරන්න ඕනේ. අත්දැකීම කියන්නේ කියනකොට ගෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා කියවේ. කියනවා නෙවෙයි ඇත්තටම කියවෙනවා. අපි හැමදේ ඊගා ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ දෙවන කමඨහන් වார்த்தාවයි. පළවෙනි වார்த்தාවේ මා දීනභාවයෙන් මිදී මැග්නට් එකක් ලෙස ඇදී යන ආකාරයක් විස්තර කළේය. ඉන්පසු බොහෝ පර්යංකවල මා පූර්ණ අවදිභාවයක සිටියත් අද උදේ පර්යංකයේදී නැවත මා ලීනභාවයට පත්විය. වරහන් ඇතුලේ මුළු පර්යංකයම එසේ වන්නේ මාගේ සතියේ ඇති සූම් නැතිකමද වරහන් ඇතුලේ සෑම පර්යක් පර්යංකයක්ම මා උපේක්ෂාවෙන් බලා සිටිමි. සක්මන් භාවනාව අන්ඩර්ලයින් කරලා සක්මන් ඔටෝ යන අවස්ථාවේදී දැන් මට දැනෙන්නේ කකුල් දෙකේ මහපට ඇඟිලි වලින් දැනීම අවසන් වන බවක්. මේ සක්මනේ Nirodhaයද භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවත් වේවා. මේකේ කියන්න හදලා තියෙන රචනයේ ලියලා තියෙන්නේ පශ්චාත්තාවයක් අන්ධකාර ගතියක් විශේෂ පරියන්කේ. නමුත් දැන් මම ඉන්නේ ලීන භාවයේ කියලා මේ ලීන භාවය මේ පරියන්කේදී දැනගෙන තිබිලා තියෙනවනේ. ඔය ඉතින් ඒක දැන හිටියේ නෑනේ. ඒක ඉගෙන ගත්තා ඉතින් දැන් දන්නවා මම ඔය කොච්චර ප්‍රබෝධ භාවයේ ඉන්නේ කියලා දැන් හිත තියෙන්නේ ලීන භාවයේ. ඒක තමයි බුදුරජාණන් කියන්නේ භාවනාවේදී හීන ප්‍රනීත කියලා දෙකක් තියෙනවා. ඔය හීන කියන එකයි ලීන කියන එකයි බොහොම සමානයි. පේනවා පෙනුනට මනාප නැහැ. ආනපානේ පේනවා පෙනුනට මොකක්ද ඉතින් ආනපානේ දැක්කයි කියලා ති වැඩේ කියලා ඒක නුරුස්නා ගතියක් වගේ ලීන භාවයකට යනවා. නමුත් ඒතියෙදි කරනවනම් ලීන බව දන්නෝ අරමුණක් තියෙනවා ලීනක් තියෙනවා ලීනක් කියන එකත් අරමුණ වෙලා තියෙනවා දිගට කරන එක කෙනාට තමයි යෝගාවචරය කියන්නේ. ඒක තමයි ලිය දෙන්න මට ඒ උනත් පරියන්කේ උපේක්ෂාවෙන් කරගෙන යන්න පුළුවන්. කවදා හෝ ජීවිතයේ තියෙන ඔය පශ්චාත්තාපේ ලීන භාවය, කම්මැලිකම, නීරසකම, අනතුරුදායක ගතිය, බය, තේරම මේකයි භාවනා දොරටුව කියලා. මේක තමයි භාවනාවේ යතුරු කියලා. මේක තමයි දුක්ඛ සත්‍යයේ පළවෙනි මුනත කියලා. තේරුම් ගන්නකම් ලීන බහයට අඬ ගහලා ගන්න ඕනේ. කම්මැලිකමට අඬ ගහලා ගන්න ඕනේ. එපා වෙන ගතියට අඬ ගහලා ගන්න ඕනේ. අරගෙන කියන්න ඕනේ මේ හතර හන්දි තියෙනවා මේක කරන්නේ නැතුව. ওই ටික මරණ මොහොතේ ආවොත් ඔගේ පිටි මොන කරන්නේ? එන්නේ එකක් දෙනවා. මරණ මොහොත කියලා කියන්නේ මොනම දෙයකට මුණ දාන්න බෑ. ওই ලීන භාවය කම්මැලිකමයි නීරසකමයි ආවට පස්සේ ඔය කාගවත් අල්ලාහ් කියනවක්වත් ස්වාමි දරුවනේ කියන මොකක් කරන්න හම්බ වෙන්නේ මේක පුරුදු කරලා තිබ්බනම් ඒ නැති මනස ගාවට ආවට දැන් ඉති කරන්න දෙයක් නැහැ නේ දැන් වෙලානේ දැනගෙන තියෙන එකනේ ඉතින් ඒ නිසා භාවනා කරන්න පුළුවන් තරම් ඒ ලීන භාවය අත්දකින්න සුළුවට මෙන්න ලීන භාවයේ මුල මෙන්න ලීන භාවයේ මැද මෙන්න අග ආන්නේ විදිහට ආනාපානේ අපි ගන්නේ මේ ලීන භාවයේ වගේ මනෝමූල ධර්ම ගෙටකෙවද්දගෙන හොඳට විමසුන් නොනේ විමන්තා බුද්ධියෙන් ධර්මවිචේ සම්බොජ්ජංගේ දාලා හරියට ආස්වාද ප්‍රසවාසය බලනා වගේ මේ කම්මැලිකම් බලන මොකක්වත් වෙන්නේ නැහැ. ඒක අටුවචන් වහන්සේලා කියන කිසිම තැනක දරා ගන්න බැරි තත්යකට එන්නේ නැහැ. අපේක්ෂා කරන්නේ නැතුව ගියොත් නම් දරන්න බෑ. අපේක්ෂා කරගෙන යන්න. දෙවෙනි එකේ කියනවා අය අර මේ මොනවාද මේ විදිනකොට අන්තිමට මාපට ඇඟිල්ල කියලා. ඒකට හිතනද කරත්ත රෝදෙක රෝදෙ පෙරලෙන වෙලාවේ ඒක මේ ගරාදියක් තියෙනවා ගරාදියේ නේමිය තියෙනවා ඊගාව ගරාදිය තියෙනවා ඒ නේමිය තියෙනවා නේමි කියන්නේ වටේ පරිධිය ගරාද එකින් එකට එකින් එකට බලය මාරු වෙන හැටි හිතන්නේ කියලා කියනවා එක කාර්යයක ඉඳලා ඊගාව හරියට බර දීලා මේ හරිය පැත්තකට යන ඊගාව කියනවා මෙහෙම වෙනවා. ඕක තමයි අවදිනකොට වෙන්නේ. මේ මේ ධනිස්සේ ඉඳලා වලල්කර ප්‍රදේශය තමයි අරේ වෙන්නේ. ෆොක්ස් ස්පෝක් එක වෙන්නේ. ඒ ස්පෝක් එක යනකොට ඊගා ස්පෝක් එක ඇවිල්ලා කරනවා. ඉතින් අතරමැද කොටස අපි පියවර කියලා කියනවා. ඉතින් මේක බැලුවාම අපි ඕනම දෙයක් මුළු රෝදෙම අරගෙන බැලුවොත් ඔගේ මුලක් මැදක් එකක් නැහැ. එක ස්පෝක් එකක් ගත්තොත් මුලැමැදාක තියෙනවා. අපි සමස්තය බලන්න තාම දන්නේ අපි බලන්න ස්පෝක් එක. එතකොට ස්පෝක් එකේ මේකේ මුලැමැදාගේ ඒකේ අග වෙනකොට ඊගා ස්පෝක් එක ඇවිල්ලා බර අරගෙන. නමුත් හිතන්න සමස්තය බලනවා කියලා. රෝදක මුලැමැදාගක් නැහැ. ඒක විස්තර කරනකොට කියනවා ඔහොම බලලා ඒ කියන්නේ අර එක එක පියවරේ මුලැමැදාක බලන තරම් තාක්ෂණික ඥාන යුණෝන යොදවලා ඉදිරියට ගියාට පස්සේ වතුර යට ඇවිදිනවා කියලා හිතන්නේ කියලා කියනවා ධනස් ධනිසක් උඩ ඒකට මුලක් මැදක් අගක් නැහැ හැම වෙලාවෙම අතර ගෑවිලානේ තියෙන්නේ. එහෙම නැත්නම් බයිසිකල් එක පෙඩලික කකුලක තියාන පදිනවා. ඒතර උස්සන පහත් කරනවා කියලා එකක් නැහැනේ. ඒතර තියෙන රෞමයමක් නෑ හැම වෙලාවෙම කකුල ටච් එකේනේ තියෙන්නේ. අන්න ඒ වගේ අර ඉහළ පහළ ගිය පිස්ටනයක් වගේ තියෙන එක ඊගාවට මේ ගූර්ණයක් වශයෙන් පත්ලා පේනවා වගේ ආකාරයේ වෙනසක් සිද්ධ වෙනවා. ওই සටහන. එසේ ආකාර පඤ්ඤාත්යකට යනවා. ආකාරපඤ්ඤයට ගියාම රවුමක් යන්නේ මේකේ. ඒ සමස්තයේ මුලැඳාක නැහැ. කැලලක් කඩපු ගමන් එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ ගිය ගමන් මුලැඳාක තියෙනවා. ඉතින් ওই දෙක සතිය වැඩෙනකොට එන්න එන්න එන්න එන්න මේකෙන් මේක ප්‍රතිස්ථාපිත වෙනවා. එක එක අන්තු වශයෙන් බල බල හිටපේක සමස්තේ බේන්න පටන් ගන්නවා. ඒ නිසා මේක කොටස් වශයෙන් බලනකොට තියෙන හොඳ තීක්ෂණ ප්‍රතියක් පේන්න තියෙනවා. හැබැයි ආකාර වෙනස් එකට ගිය ගමන් ওই මොඩල් එක දාගන්න බෑ. ඒ හැම තැනම පටන් ගන්න හැම තැනම ඉවර වෙනවා. ආස්වාස් ප්‍රසවාස ඉවර වීම ගත්තට ඒක ආස්වාසයක් ඇතුලේ ආස්වාස ලක්ෂයක් විතර තියෙනව නැද්ද ඊට දකින්න කෙනාට මුඛයේ මුලමදා කතා කරන්න. අපි මේ දකින එකම ක්‍රියාවක්වත් ක්‍රියාවකට අඩු කරන එක ක්‍රියාවලියක්. ක්‍රියාව දැකලා හොඳට බලපු ගමන් පේනවා කැඩ කැඩ වලින් හැදිලා තියෙන්නේ. ඒ එක එක කඩ කඩ වීමකට ආය මුලමදාග තියෙනවා. ඒක දිග වැටගෙන ඒකත් කඩන්න පුළුවන්. ඒකට තමයි විභජ්‍යවාදය කියන්නේ රිඩක්ෂනිසම් කියලා කියන්නේ. ඉතින් ඒක දිග යන්න පටන් ගත්තාම යෝගාචර අරමුණ නෙමෙයි බලන්නේ. අරමුණ පතුරු ගහලා බලනවායි කියනවා. විෂිතුරු කරලා බලනවායි කියනවා. ලිහලා බලනවායි කියනවා. ලිහලා බලපුව ගමන් අර අරමුණ තිබුණ ප්‍රේමේ නෑ. ඒ අරමුණට ප්‍රේමේ තියෙන්නේ ගමස්තේ බලන්නේ අර gediya විසීමයි කැඩි කැඩි යන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙන්න දෙන්න නම් සඨාන සංඨාන පඤ්චාත්ති පඤ්ඤාත්ති විතරක් නෙවෙයි. ඒ සංඨාන පඤ්ඤාත්තියේ හිත নিমগ্ন වුණාම ඊට එහා පැත්තෙන් ආකාර පඤ්ඤාත්තියක් තියෙනවා. ආන්න ඒකට ගියාට පස්සේ තේරෙනවා මේ සංඨාන පඤ්ඤාත්තිය හරහා තමයි ආකාර පඤ්ඤාත්තියට යන්නේ. ඒකෙන් තමයි යෝගාවචරය ඔය සාමාන්‍ය ලක්ෂණ කියන අනිත්‍යතාවයේ දුක දකින්නේ. ඒ නිසා මේක හොඳ අතරමැද වැදගත් එක සංසිද්ධියක් කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ගරු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම ආනාපාන භාවනාව වඩන කෙනෙකි. දැනට ඊටාම සිහින්ව ගිය ආශ්වාස ප්‍රාශ්වාසයක් අත්විඳින මම මින් ඉදිරියට කුමක් කළ යුතුද යන්න දැන ගැනීමට කැමැති. ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ගෙවන් කරන තෙක් ඒ දිහා බලා සිටීමද නැතිනම් ඒ චලනය බලා සිටීම කළ යුත්තේ එසේ නැතිනම් ඔහේ බලා සිටීමද මම මෙම මෙම සියලු දේ අත්හදා බැලුවත් කලක් අතරට මම මෙම සියලු දේ අත්හදා බැලුවත් කලක් අතරට සිතුවිලිද පැමිණි. මෙම අවස්ථාවේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ යෙන් තොර අවස්ථාවක්. පෙරුවන් සරණයි. ඒ කියන්නේ අර සංසිඳුණාට පස්සේ සංසිඳීම පැයක් විතර යන්න ආරින්න. ඔගේ මොනවා කරන්න ගියා සංසිඳීම ඇවිස්සෙනවා. ඔය නිකම් බලන්න හිටියත් චලන බලන්න ගියත් නැත්නම් ආනපාන මතුවේවා කියලා හිතා හිටියා මොකොත් නෑ. ඔය ඇති වෙච්ච දෙයට හිත හුරු වෙන්න ඕනේ. ඒක හිත හුරු වෙන්න නම් මේකේ ව්‍යාපාර කියලා නතර කරන්න ඕනේ. මෙතෙන් ගියාට පස්සේ චේතනා, පණීදි, අදිෂ්ඨාන නැතුව මේක දිහා බලන්නේ බැරිකම තමයි කෙලස් කියන්නේ කුප්පණ ගති කියන්නේ. ඔය කුප්පණ ගති ටික තමයි ඔය නම් කරලා තියෙන්නේ. ඒ කොයි දේ කෙරුවත් අර කැවිසෙනවා. ඒ නිසා මේ ඇති කරගත්ත තැම්පතුව සිද්ධි වෙනවයි කියන එක වශී වෙනවයි කියන එක කියන කොච්චර වෙලා තියන්න පුළුවන්. විනාඩි 5 ආයෙනම් 30ක් ඉන්න. 30ක් පුළුවන්. පැයක් ඉන්න. පැය පුළුවන් පැයකමාරක් ඉන්න. එකහමට වුණා තුනක් ඉන්න. ඉතින් බුදුරජාණන් කියන්නේ කොච්චර වෙලා මේක දිහා බලලා නොදැක්කා වගේ ඉන්න පුළුවන්ද කියලා. ඉන්න බෑ. මේක දිහා දැක්කට නොදැක්කා වගේ ඉන්න හොඳටම පුළුවන් මොකද ස්වයන් සිද්ධි සිද්ධියක් තියෙන. ඒකවත් නිකන් ඉන්න බෑ. ඉතින් ඒක නිසා කියනවා මෙතන ගියාට පස්සේ යාච චේතනා යංච පත්තන යාච පණිති යංච චේතනා යංච පකප්පනා යංච අනුසේති. තමන් චේතනා කරන එක එතකොට ඉබේ වෙනවා නිකන් ගොඩ පෙර දෝරකම නිකන් දෙන්න හදනවා. මේකට මෙහෙම කෙරුවොත් මොකද? මෙහෙම කෙරුවොත් මොකද? ඒ කරන හැම එකක්ම අර tempatව බාධා කරනවා. ඒ වගේම අර tempat වෙලා තියෙන එක අවශ්‍යරම්. එහෙම නැත්නම් ප්‍රකල්පනා කරනවා. මෙහෙම වුණොත් ඊගාට මම මොකද කරන්න ඕනේ? ඊගාව සැරේ වෙනවා මේක. මොකද කරන්න ඕනේ කියලා ප්‍රකල්පනා පාල කරන. ඉතින් ਸਰවඥයන් සඳහන් කරනවා. ඉතින් මෙතනදී කාය මේ කාය වචන සම්බන්ධ සීල ශික්ෂාවක් මෙතන වැඩක් නැත්තේ නෑ. ඒක වෙලා ඉවරයි දැන්. සමාධි ශික්ෂාවනේ ප්‍රඥා ශික්ෂා තියෙන්නේ මෙතෙන් මේ තියෙන දේ බලලා දැක්කට නොදැක්කා වගේ යමක් කරන්න පුළුවන් වුණාට කොන්දපන් නැති කෙනෙක් වගේ කරන්න ඥාණය තිබුණාට මෝඩයෙක් වගේ මේක තිස්ස බලානින්න කියන එක උඟ දෙනකොට හිතෙන්නේ නිකන් මේ කම්මැලි කමක් නෝන්ජල් ගතියක් නිකන් ඉදීම නිවේ මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒ කියන එකට තමයි මම ආයෙනේ කියලා කියන්නේ. ඒ ඒ යමක් කළ යුතුයි කියන තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ කරන්නේ ඊට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න මහන්නේ. තෘෂ්ණාවේ. නිසා මේකට සිද්ධි වෙන්න ඕනේ. මේකට හුරු වෙන්න ඕනේ. මේක ඇක්ලමටයිස් වෙන්න ඕනේ. මේකට தත්වගත වෙන්න ඕනේ. ඒ தත්වගත වීම කාලය කියන මානය පමණමයි ක්‍රියාත්මක වෙන්නේ. It's a matter of time. ඒක matter of time කියන්නේ යමක් නොකර බලන්න හිටපන්. අමාරු වෙ කරන්න. හැබැයි උපදේශය ලැබිලා වෙලාවක ගියොත් කියන්නේ පින මෙහෙරෙන්නත් ඕනේ, පවගේ වෙන්නත් ඕනේ, කර්මගේ වෙන්නත් ඕනේ. ඒකට ඉතින් පුළුවන්. දැන් මේ මෙතෙක් වෙලා සංසිඳව ගත්තේ මේක යමක් නොකර සිටීමෙන්නේ. ඒ සංසිඳිච්ච ගත්තේ කොච්චරලා ඉන්න පුළුවන්. අහන්නේ ඒක it's a matter of time කියලා කිව්වහම ඒක උඟ අර මාන්නක් කරට නිකන් ඉන්නම බෑ. තුෂායි මේ සක්කාය දිටියට නිකන් ඉන්නම බෑ. තණ්හාවට නිකන් ඉන්න බෑ. ඉතින් ආ හිතන මේක මේ ධම්ම විචය එහෙම නැත්නම් මේ ධර්මයේ දැන ගැනීමට තියෙන ආශාව කියලා විවිධ වංචනික ස්වරූපේ මතුවේ. ආනෙකදී බලන මොකද්ද තියෙන ගාය? ගඟක් අයින ඉඳගෙන ගඟ දිහා ගල් නැටි දිහා බලන හිටපන්. ගඟට ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? ගඟ කැළඹෙනවා ඇඟිල්ල දෙමිනවා. ඉතින් ගොඩ වෙලා ඉඳගෙන බලන් හිටපන්කෝ. ඒකට තමයි විපස්සනා කරනවා. විපස්සනා කියන්නේ මම විසම බැලනවා. එමේ අපි බලන සාමාන්‍ය බැල්මනේ සාන බලන හැම බැල්මක්ම ඒක පටලවා ගන්න බැල්මක් අපිට තියෙන. බලපු දේ what you see that you are වෙන කතාවක්. යම යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා. මොකද්ද කිරුවේ කරපු ගමන් ඔබ ඒකෙන් අනා ගන්න. මෙතෙන්දි පෙන්නනවා දෙක දිහා බලාගෙන ඒකේ මම වෙන්න දෙන්නෙත් නෑ මම ඒක වෙන්න දෙන්නෙත් නෑ මේක දිහා බලා ඉන්න ගතිය. දැන් ඒ හුස්ම නැති වෙලා ගිහිල්ලා හඳුනේ ටික වෙලාවක් ඉන්නකොට ආයෙ හුස්ම දැනෙන්න ගන්නවා. ආයෙ නැති වෙනවා. ඒ විදිහට මේක මාරුවෙන් මාරුවට යන තත්යකට එනවා හම්බෙයි. ටික වෙලාවක් මේක අපි කතා කරන්නේ දැන්. අපි කතා කරා. ඒක තමයි වෙන්න ඕනේ. ඒක වෙන්න දෙන්නේ ඔය මොනවා කරුවත්. ඒ ස්වභාවික natural unfolding එක බාධා කරන්න තමයි ඔක්කොම අදහස් දාන්නේ. ඒ මගේ හදහස් පොතේ අදහස් මේක කිරුවොත් හොඳයි කියන හැම එකකින්ම කරන්නේ අර නිදාගෙන ඉන්න බබාට නිඳ දාගන්න දෙන්නේ නැහැ. පුළුවන් නම් දක්ෂකම තියෙන්නේ දැන් හරි වැඩේ බබා බාර දීලා තියෙන්නේ. ඒක දිහා බලලා හැබැයි වෙනදට වැඩිය full surveillance full vigilance full diligence එහෙම නැත්නම් සම්පූර්ණ අවධානයකින් මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒක ඒක සුවිශේෂී මා පෞරුෂත්වයක් කියලා කියදයි. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ උපදෙස් පිළිපදින් අවුරුද්දක පවන කාලයක් භාවනාවේ යෙදෙමි. ඊයේ හවස පරයන්කේ මෙසේ විස්තර කරමි. නාස්පුඩු අග හුස්ම වැදෙන ආකාරය නිරීක්ෂණය කරමින් භාවනාව ආරම්භ වෙමි. වෙනදා ඊතා කිටි කාලයක් තුල හුස්ම සංසිඳන නමුත් ඊයේ එලෙස නොවිය. මම උනන්දුවෙන් එදෙස බැලුවෙමි. ආනාපානයේ කම්පණය වෙන තරංගයක්සේ දිස්විය. නොඑක් සිතුවිලි ආනමුදු ඊටමත් සතිමත්ව එදෙස බලා සිටීමේ බලා හිඳීමේ හැකියාවක් ආයාසකින් තොරව ලැබුණි. වේලාවක් ගැන දැනීමක් නැත. පැමිණි කළු වලාකුලක් වගේ සිරුර වෙලා යන්නක් මෙන් දැනින. මේ බරහන් ඇතුලේ මට මේ විස්තර කිරීමට වෙන වචන නැත. කිසිත් නැති අවකාශයක මා තනි විය. සිත නිලීන වී ගොස් තිබුණද තිබුණද සමහර සිතුවිලි වල ගති ලක්ෂණ සිතට ඇතුල් විය. බයක් සැකයක් සතුටක් නැතුව එදෙස බලා සිටි බව බවක් මතකය. සීනුව නාද විය දැන් කල යුත්තේ කුමක්? දැන් කල යුත්තේ කුමක්ද සිටින දැනුවත්වම නොදැනුවත්වම ඇස්සැරුණි. නමුත් ශරීරය මලකඳක් මෙනි. හිතට සතුටක් දැනුන නමුදු ඒ ඇයිදයි මම නොදනිමි. ආයාසයෙන් එක අතකින් අනිත් අත ඇල්ලුවෙමි. අනිත් අතේ ප්‍රාණය නැතුවක් මෙන් දැනුනි. ටික වේලාවකින් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නැගිට ගිය නමුදු රාත්‍රියේ නිින්දට යනතුරුම ශරීරයේ පාවෙනවා වැනි ගතියක්ද සිතේ සහැල්ලුවක්ද තිබිනි. භාවනාව සඳහා ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ওই වෙලාවේදී තමයි අර බෙල් එක ගහපුවට පස්සේ ජවනිකාව ගත්තොත් බෙල් එක ගහනවා, ඇස් හැරෙනවා, ඒ බලනවා කියන එක අපේ අර ආරක්ෂාව පිළිබඳ ක්‍රියා ප්‍රතිපාටියක් හිතන ක්‍රියාත්මක වෙන්නේ. නමුත් යෝගාවචරයා ආනාපාන ගෙවීමක් දැකලා තියෙනවානේ. රූප ධර්මයක ගෙවීමක්. එතකොට මේ දැන් තියෙන සතිය තව පැයක් ඇතුළත ගෙවෙන හැටි බලන්න ගියොත් පැය කමාරකට වැඩිය සතිය හිටිනවා. මට ඕනේ ඇඟට පණ එන හැටි. ගල් ගැහිලා තියෙන ග්‍රෑන්ඩ් එන්න එන්න බලන්න බලන්න වෙන්නේ සතිය කැඩෙන එක. ඒක බලාන ඉවරලා දැන් මෙතෙන්ලා හැන්ද වෙනකන් යනකොට වැඩ කරන යනකොට මේ අර කුට්ටි වෙලා තිබුණ සතිය දියාරු වෙලා වාෂ්ප වෙලා ටික ටික ටික ටික ටික නැති වෙන හැටි බලන්න හිටියානම් එතකොට බලන්නේ ආනාපාන ගෙවීම නෙවෙයි මේ වඩා ගන්නාලාද සතියේ නිරුද්ධ වීම ක්ෂේවීම වෙයි මේකට එයා වටපිට බලන්නේ එයා බලනවා මේ දැන් ඉති වෙච්ච දේ ඉවරයි විලත් විදියත් කැහුවා ඇද්දගත්ත ඇරියා මේක දිය වෙලා යනවා දැන් අයිස් කැටේ දිය වෙලා යනවා ඒක දෙස බලන්න හිටියොත් ඊයෝ කොයි එක වුණත් වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා පාටි වෙන්න වතුර ටිකක් බොන්න ඕන දෙයක් කරන්න මොනවා කරත් මේක මේ ඇති වෙච්ච සතියේ නිරුද්ධ වීම නැතිවීම දිහා බලාන ඉන්න විදිහට යෝගාවචරයා දෘෂ්ටි හදාගත්තොත් සංකල්පය හදාගත්තොත් එයාට පේන්න පටන් අර ගන්නවා ඒක බලන්න ගත්තොත් ගෙවෙනවා අඩුයි බැලුවේ නැත්තම් අපි කරන හැමදේම මේ සතිය කඩන්න කරන්නේ අතාලලා අත අත ගාලා බලනවා. ඒ කියන්නේ අපිට සතියට වැඩිය කය වටිනවා. ඊට පස්සේ මේ අර නැති වුණාද කියලා බලනවා. ඉතින් කය තියෙනවා නම් ඇති. ඒ බලන හැම එකකින්ම වෙන්නේ අර ඊටාම අමාරුවෙන් තන වඩා ගන්නලද සතිය අවචාවට ලක් වෙලා. අපි මේ කායික දේවල්, එහෙම නැත්නම් මේ භෞතික දේවල් අපි අමෝරාවෙන් පුරවනවා අරකට. ඒ වෙනුවට ඒක දිහා බලාන හිටියොත් මම කොච්චර කෙලෙස් වලට කැමතිද මේ ගොරෝසු දේවල් වලට මේ කක්කවලට අර සතිය එතකොට පැකිලිමින් ඇඹරෙමින් මුකුළු කරමින් මේ පැංගිරි විහි කරමින් අයින් වෙන හැටි. ඒ වෙනුවට දැන් මේ සතිය කරනවා හරි. ඒක දිහා බලන්න ගතියට ගියොත් මේ ඕන දෙයක් වෙච්චාවයි. එතකොට ඒ ගෙවි යෑම අඩුයි. ඒ කියන්නේ Nirodhe දක්නා සුළුව. ඉතින් ඒක විස්තර කරනකොට කෙලිම නන් නෙවෙයි මහසීසාරද ස්වාමීන් වහන්සේ කියනවා මේ සතිය ඇති වෙන දිහා ඊටාම සතුටින් බලන්න සතිපට්ඨාන යෝගාවචරය කැමති වුණාට නැති වෙන සතිය දිහා බැලීම යෝගාවචරයට වාහකනවට වැඩිය අමාරුයි කියන. මරණයටත් වැඩිය අමාරුයි. එයා හිතන්නේ සතිය නැති වෙනවා නම් ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්න ඕනේ. ඉන්ට්‍රෙන්සිව් කේයා යුනිට් එකට කතා කරන්න. ඉමර්ජන්සි කතා කරන්න ඕනේ කියලා. කරන්නේ ඒ ටික තමයි. අනංගන් එක තමයි. නමුත් මේ ආනපානේ වගේම සතිය නැති වෙනවා. ආනපානේ වගේම සද්ධාව නැති වෙනවා. ආනපන වගේම වීර්ය නැති වෙනවා. ඒ නැති වෙන දිහා බලනින්ට කොච්චරක ඒකට මහසීසායට ඒකට දෙන්න නිගමන වාක්‍ය තමයි සතියත් දුක්ඛ සත්‍යයට අවචලා තියෙන්නේ. සතිය වුණත් නැති වෙනවා දකින්නකොට දුක්ඛ සත්‍යයක් වෙනවා. නැහත් ඒක දැනගන්නා සුළු හිටියන නැගිට්ටයි කියලා දුක්ඛ සත්‍ය අවබෝධේ පාඩුවක් වෙන්නේ නැහැ. ඉරියව් වෙනස් වුණත් බෙල් එක ගැහුවත් පුරුද්දට අපි අතපත ගාලා බැලුවත් වෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වාක්‍යයක් තියෙනවා මේකේ මේ ඒ විවේකීව ඉන්නකොට සතුටක් කනගාටුවක් හැඟීමක් මොනවත් නැහැ කියලා. නමුත් එහෙම නැති කිසිම දෙයක් මතකෙට යන්නේ මතකෙට යන්නේ කුණු හරපයක් තිබ්බොත් විතරයි. අධික ප්‍රීතියක් හෝ අධික කනගාටුවක් යම් වෙලාවක හිතේ සතුටක් කනගාටුවක් ප්‍රීතියක් ප්‍රමෝදයක් නැහැ මම ඉන්නවා. නිකන් ඇල් වතුර වගේ. කවමදාකවත් මතකෙට යන්නේ නැහැ. මතකෙට යන්නේ කුණු හරප විතරයි. ඒ නිසා මතකේ නැවත අලුත් වැඩියා කරගන්න හදනවයි කියලා කියන්නේ ඔය කටුකම්බියක් ඇදලා ගන්න වගේ වැඩක්. ධර්ම හිත එහෙම නැත්නම් මේ නිවිච්ච හිත, නිවිසමානා හිත මොනම සරලකමක්වත් ඉතුරු කරන්නේ ඒ බව දන්නවනම් සතියේ මගේ දැන් හිතේ තියෙනවා ගතියක්. ඒකේ මුකුත් නැහැ. මගේ ඒකේ මේ සතුටකුත් නැහැ කනගාටුකුත් නැහැ හැබැයි මේක සාමාන්‍යනේ කෙලස් මනස ගණන් ගන්න. මම දැන් ඒක ගණන් ගන්නවා. ඒක තමයි මගේ ලොකුම ජයග්‍රහණය. මොකද කිසිම මොකුත් නැහැ නිකන් ඇල්ලතුරුගේ ගතියක් තියෙනවා. මේක තමයි නිවන කියන්නේ. අන්න ඒකට අවදි වෙන්න පුළුවන් මේකේ ඒප වාක්‍යයක් ලියවිලා තියෙනවා. ඒ වෙලාවේ මොනවත් නැති වුණාට එයා දන්නා මොකුත් නැහැ කියලා ඒක හරියට නිකන් නිින්දේ ඉන්නකොට නිින්දේ ඉන්න බව දන්නවා වගේ. ඒක කවදාකවත් මේ සාමාන්‍ය භාෂාවේ ව්‍යවහාර පොත්වල ලියන්න පුළුවන් දේවල් නෙමෙයි මේක අතාර්කික කියමන් ඒවා. මතක තියෙනවනම් මතක තියෙන්නේ කුණුහරුප. නැත්නම් විකෘති. ප්‍රകൃති කවදාකවත් මතකට එන්නේ නැහැ. ප්‍රകൃති නිකම් මේ සුදු කඩදාසියක් වගේ. ප්‍රകൃති නිකම් මේ ඇල්වතුර වගේ එකක්. කවදාද ඒකට අවදිනුනන කියලා මේ ලෝකේ ජීවත් වෙද්දිම හිත පිරිසුදු කරන්න පුළුවන්. එහෙනම් පිරිසුදු වෙච්ච වෙලාව අගේ කරන්න දානවා. අපේ හිත අගේ කරන්න දන්නේ මේ උඩ පනින එහෙම නැත්නම් විකෘති වෙච්ච, එහෙම නැත්නම් මේ දියසුලි නගින මෙව තමයි ගණන් ගන්න. ඒව ගණන් ගන්න තාක් අර පිවිතුරු මනස පැකිලෙනවා. පිවිතුරු මනස ලැජ්ජාවටපත් වෙනවා. අනේ මම මෙච්චර උවමනාවේ මේ මනස ළඟට යන්න ගියාට මේ මනසගේ හිත ගණන් ගන්නෙම මේ කුණු හරප විතරනේ. අවුල් විකාර විතරනේ. මාව ගණන් ගන්න යන්නේ කියලා. ඒ වුණත් කියනවා ඒ පිවිතුරු මනස කවදාකවත් අපිට අහේනියක් කරන්නේ නැහැ. කවදා හෝ බාර ගන්න දවස එනකොට එයා මුකුළු පපා සිනාසිසි එන්න පටන් ගන්නවා එළියට. ඊට පස්සේ තේරෙනවා මේ ඇස් දෙක අරපු ගමන් අන්තිරපද්ද වෙච්ච ගමන් කරන්න මොකද්ද අර පෑදිතියට බොරදිය දාගන්න. අනා ගන්නවා තමයි කරන්නේ. මම ටිකක් කියන්න ඕද නැහැ මට පේනවා මූණ වල හැටි දැන්. නිකන් කම්පාවෙච්ච ස්වභාවයක්ද පේන්නේ හවුද? එන ගහච්ච සෝම් පිටණියක් වගේ මට පේන්නේ. <laughs> අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. ඊයේ පර්යංක භාවනා අධ්‍යක්ීම් මෙසේ ඉදිරිපත් කරමි. මුළු කාලය තුළම වාගේ ආස්වාසය හා ප්‍රස්වාසය කෙරෙහි සතියෙන් සිටිය හැක. වේදනාවෙන් වේදනාවක් සුළුවට ශරීරයේ ශරීරයේ තනින් තන මතු මතුවත් ඒවා ඊතා ඉක්මනින් නැති වී යයි. ආස්වාසේ නාස්පුඩු දෙකෙන්ම ඇතුළු විය. ප්‍රස්වාසයේද නාස්පුඩු දෙකෙන්ම පිට විය. ආස්වාසයේ ප්‍රස්වාසයට වඩා කෙටිය උණුසුම් විය. පරයන්ක තුනෙහිදීම බෙල්ල ක්‍රමක්‍රමයෙන් නොසිතාම පහත් විය. සමහර වේලාවක බෙල්ල පහත් වී තිබීදී ගැස්සී බෙල්ල නොදැනුවත්වම ඉස්විය. බොහෝ වේලාව ප්‍රාශ්වාසයේ නොදැනී ගොස් තිබූ අතර ආශ්වාසයේ යන්තමින් දැනුනි. තුන්වන පරයන්කේදී ඊටමත් ඉක්මනින් ආශ්වාසය හා ප්‍රශ්වාසය තුල සතිය පිහිටවීමට හැකි විය. බෙල්ල ක්‍රමයෙන් පහත් විය. ආශ්වාස වායුව නාස් කුහර දෙකෙන්ම ඇතුළු විය. ප්‍රශ්වාස වායුවද නාස් කුහර දෙකෙන්ම පිට විය. ප්‍රාශ්වාස ආශ්වාසයට වඩා කෙටිය, උණුසුම්ය. සමහර චලනයන් හා වේදනාවන් ටික වේලාවක් ශරීරයේ සමහර තැන්වල පැවතුන පැවතුනි. ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ පමණක් බොහෝ වේලාවක් සිත තබා සිටිය හැක. ටික වේලාවකින් ප්‍රශ්වාස රැල්ල ඊතා තුනී වී නැති වී යයි. ආශ්වාසය ඊතා සියුම් ලෙස දැනින. උරහිස ප්‍රදේශයේ ඊතා තද වී ඊතා තද වී ඊතා තද වේදනාවක් ඇති විය. ශරීරයේ සම්බරතාවයේ ඇතුළත ස්ප්‍රින්ග් එකක් උඩ මෙන් දැනුනි. පසුව නැමී තිබූ බෙල්ල මගේ ආයාසයෙන් තොරව දිගහැරුණි. හරියටම හිතා ගන්නටත් බැරි නමුත් ආස්වාසය හා ප්‍රස්වාසය අතර ෂණයක හිස් බවක් දැනුනි. ඒ කෙසේදයි විස්තර කිරීමට අපහසුයි. මාගේ කමඨහන් සුද්ධ කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. සාමාන්‍ය ප්‍රකාශයක් විදිහට කරන්න පුළුවන්. එතකොට යම් යම් දවසක යෝගාවචරයේ ආස්වාද ප්‍රසවාස කියන අතර ආස්වාද ප්‍රාස්වාසනයේ ආස්වාද ප්‍රශ්වාස වෙන්න ඕනේ. ආයනට දීර්ඝ වුණාට ප්‍රායනට දීර්ඝයක් නෑ ප්‍රශ්වාස කියන එක හරි වචනේ ආශ්වාස ප්‍රශ්වාස දෙක යම් තාක් තනද ඒ තාක් ඒ දෙක අතර මැදනේ හිස් භාවය පේන්න පටන් ගන්නවා ඒකට කලබල කරන්නේ නැතුව බලන්න ඕනේ පේන පේන ආශ්වාසයේ ආශ්වාසය හරි ප්‍රශ්වාසය හරි ආශ්වාසයේ ලොකුයි ප්‍රශ්වාසයේ පේන්නේ එහෙම වෙනකොට එන්න එන්න ඒක දිහා බලනකොට ඒක තියෙන්නේ සම්පූර්ණ ඉරක් නෙවෙයි තිත් වලින් තියෙන්නේ ඒ තිත් අතරමැද හිස්තන පේන්න පටන් ගන්නවා ඒක හොයන්න ගිය ගමන් ආය අවුල් වෙනවා ඉතින් ඒක නිසා යම් තාක් තියෙන දේ, පේන දේ, දන්න දේ, අහුවෙන දේ හොඳට සාතරෙන් බලන්න හිටියොත් ඒකේ නෙමෙයි උත්තරේ තියෙන. උත්තරේ තියෙනක මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අතරමැද හිස්තන පේන්න පටන්. ඒ දෙක දැනගන්නකොට තවත් නිස්සද්දව, තවත් නිසංසලී, නිවි හැන හිල්ලේ, නිෂිනින්දේ මේ භාවනට හේමම යන්න දෙන්න ඕනේ. යනකොට යනකොට අර තියෙන රූප ද්‍රව්‍ය ගෙවිමින් ගෙවිමින් යනකොට අරූපේ ඒහා සාපේක්ෂව වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී ඒ යෝගාවචරය නිින්ද ගිය බබෙක් නිින්ද කඩන්න නැතුව ඇඳේ තියෙනවා වගේ දැනගන්න ඕනේ ඒ වෙලාවේ හැටියට ක්‍රියාත්මක වෙන්න මොනතරම් ශ්‍රද්ධාවක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් ඕනේද කියලා. ඇත්තට මෙතකොට ඒ වීර්යය යෙදවම එන්න එන්න අඩු වෙනවා. පොඩි දෙයකින් විශාල ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ඒ මට්ටමට ගිය කෙනා එතන ලයක් තියෙනවා. එතන කලාවක් තියෙනවා. එතන సౌందර්යයක් තියෙනවා. අන්න ඒ විදිහට හිමීට ඒ අරූප ද්‍රව්‍ය මතුවෙන්න රූප ද්‍රව්‍ය ගෙවෙන්න කටයුතු කරනවා නම් යෝනිසමනස්කාරය වෙනවා. නමුත් මේ ගෙවෙන රූප ද්‍රව්‍ය පිළිබඳ පශ්චාත්තාප වෙලා මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ හිතා ගන්න බැරි දෙයක් ආවයි කියලා කලබල වෙනවනම් අපි කියන අසත්පුරුසයි කිය. එයා භාවනා කරන්නේ මේ ජහත් අදහසකින් දැක්මකින් නෙවෙයි ඒක කියලා දෙන්න ඕනේ. ওই රූප ද්‍රව්‍ය ගෙවෙන්න ගෙවෙන්න තමයි කෙලස් ගෙවෙන්නේ. ඒක ගෙවෙනකොට ඒහා ප්‍රමාණයක් අරූප ද්‍රව්‍ය මත වෙනවා. අවකාශය මත වෙනවා. ඒකට පරිෙන් කියන්නත් එපා. බැල අල්ල බදා ගන්න යන්නත් එපා. ඒක මත වෙන්න මොන විදිහේ යමක් කෙරුවොත් හොඳද? ඒ දේ කරන්න මොනවද කරන්න තියෙන්නේ? යමක් නොකර ඉන්න එක තමයි. ඒ නිසා පළවෙනි පරියන්කේ දෙවෙනි පරියන්කේට වැඩිය තුන්වෙනි පරියන්කේදී යෝගාවචරය ඒ ලය ඒ ඒ කලාව තේරුම් ගන්න තියෙනවා. නමුත් මේක දිගින් දිගට කිරීමේ මේක වශී කර ගන්න පුරුදු කර ගන්න ඕනේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවයෙන් ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ භාවනා අධ්‍යක්ෂින් මෙසේ දක්වනු කැමැත්තෙමි. පරියංක භාවනාවේදී සුසුම් රැලි නිරීක්ෂණය කරමි. ආශ්වාස වාතයේ සිසිල්ල පෙනාලු වෙත ඇදී යන අයුරුත් ප්‍රාශ්වාස වාතයේ මම ප්‍රාශ්වාසද ප්‍රාශ්වාසද මේක ලියලා තියෙන හැමදේ ප්‍රාශ් කියලා. මම ඒ විදිහට කියවන්න කලින් එකත් මම චෙක් කරා. මම හිතුවා මම කියපු විදිහද කියලා හැමතැනම ලියලා ප්‍රාශ්වාස. ඒක නිසා ඒ වයිචර බරපතලෙන් මේ මේ මට දඬුවම් දෙන්න තරම් වැරදි නෙවෙයි. නමුත් මේ මේ වගේ වෙලාවක තේරුම් ගත්තොත් තේරුම් ගනි අපි කියන කරන දේ හැම දෙයක වටිනාකමක් තියෙනවා. මුලදි මුලදි නම් ආජහිටිය ගොනා බැඳා වගේ ඉතින් කොහේ හරි බැඳලා යනවා. පහු වෙනකොට දැනගන්න ඕනේ මේවා ටික ටික ටික ටික සුද්ධ වෙන්න ඕනේ නැත්නම් සියුම් ධර්ම වලට යන්න බෑ. අපි ඉදිරිපත් කරන ස්වරූපේ සියුම් වුණේ නැත්තම්. ඉතින් මම මේකේ තියෙන විදිහටම කියන්න මට තේරෙනවා මට තේරෙනවා හරි හරි. මට වැරදුනක් දන්නේ මට තේරෙනවා කියන හදන එක අපි යන්. ඕ මේ අංකෝ පරියංක <laughs> පරියංක භාවනාවේදී සුසුම් රැලි නිරීක්ෂණය කරමි. ආස්වාස වාතයේ පරියංක භාවනාවේදී පර්යංක භාවනාවේදී සුසුම් රැලි නිරීක්ෂණය කරමි. ආශ්වාස වාතය සිසිල්ව පෙනහළු වෙත ඇදී යන අයුරුත් ප්‍රාශ්වාස වාතය උණුසුම්ව පෙනහළු වෙතින් නාසය හරහා එළියට පිට වී යන අයුරුත් නිරීක්ෂණය කරමි. මෙසේ සුසුම් රැලි 10ක් 15ක් පමණ නිරීක්ෂණය කරන විට ඉතා ඉක්මනින් සිත සැහැල් වී ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන තත්ත්වයට පත්වේ. ඉන්පසු වරින් වර සිතට විවිධාකාර සිතුවිලි ගලා එන නමුත් ඒ සියල්ල දෙස සතිමත්ව බලා සිටි සිට කිසිදු සැප දුක් හෝ උපේක්ෂා සිතුවිල්ලක් පහළ නොකර ගන්නා මට්ටමකටපත් වේ. උදාහරණයක් ලෙස වෙළඳසැලක සවිකර ඇති CCTV කැමරාවක්සේ වෙළඳසැලට ඇතුළු වන හිමිකරු කම පාරිභෝගිකයින් සහ හොරු කණ්ඩායම් දෙස දෙසද කිසිදු ප්‍රතිචාරයකින් තොරව යොමු වී ඇත්තාක් මෙනි. මෙසේ ටික සිත ටික වේලාවකින් සිත රික්තක ප්‍රදේශයකට ඇදී යන අතර රික්තක ප්‍රදේශය තුල විනාඩි 40ක් පමණ ගත කරන ගත කර ඇති බව පසුව වැටහින මේ අතරතුර හිස මාහට පාලනයකින් තොරව ඉදිරියට කඩා වැටි ඇති තත්වයක්ද පවතී. නැවත ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රශ්වාස වෙත සිත යොමු යොමුවන විට හිස ඉදිරිපසට කඩා ඇති ඇත වැටි ඇත එයින් බෙල්ලේ මාංශ පේශීන් වල වේදනාවක් ඇතිවේ ස්වාමීන් වහන්සේ ඉහත කරුණු සලකා බලා මගේ භාවනාවේ ඉදිරියට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් මෙම වැඩසටහන සහසම්බන්ධ වන සියලු සියලුම දෙනාටත් දීර්ඝායුෂ සහ තෙරුවන් සරණ පතමි. ඔකේ අර මේ CCTV කැමරා එකේ උපදේශයන උපමාව නිදර්ශනේ ගත්තොත් ඔක තමයි දිත්තේ දිට්ට මත්තන් කියන්නේ දැක්ක දැක්ක පමණ ඉච්චරයි. ආයෙක මේ විවේචනය කර කර ඉන්න ඊගාවට එන දෙයට ලෑස්ති. එහෙම නැත්නම් දකින්නේ මොකද පොට්ටෙක් වගේ. ඔය CCTV කැමරා වල හුඟක් වෙලාවට කරන්නේ හයි කරලා කැමරාව ඕෆ් කරලා තියන්නේ. කට්ටිය හිතන්නේ පේනවා කියලානේ. කවුරුත් හොරගම් කරන්නේ නැහැ ඒකට. ඒකේ කැඩෙන්න ගියාම මේසු අහන ඔක හදන්න ඕනේද කවුද හැදුවට ස්ක්‍රීන් එක කවුරුවත් මොනිටර් කරන්නේ නැහැ ඕකේ. කලාතුරකින් අහුවෙන ඒවා තියෙනවා. ওই තියෙන CCTV කැමරා මොකොත් නැහැ. ලංකාවෙත් හයි කරලා තියෙනවා. දැන් ලන්ඩන් ළඟට යනකොට 32ක් කැමරා පහු කරන යන්න ඕනේ. ওই 32ටම ටැක්ස් ගෙවන්න ඕනේ. ඕක කිවි අවුරුදු 20කට ඉස්සෙල්ලා උඹලා ගෙන ටැක්ස් වලින් උඹලා උඹලාගේ 10000ත් පේනවා දැන්. හැබැයි ඒක පොයින්ට් කරන්නේ නැහැ. නෝ CCTV කැමරා තියෙනවා කියපුවම ඒක කියන්නේ කියන CCTV කැමරා එක හොඳටම පේන තැනක හයි කරන්න කියලා කියනවා. තියෙනවා කියලා ගහලත් යන්න කියනවා. ෂෝට් සර්කිට් මේව වැඩ කරන මොනවාක්ද මේ වගේ හිත අපේ හිත සතිය තියෙනවා නම් කියන්නේ සතිය කියන එක අපි මේ සත්‍ය ආලෝකයට තියෙනවනම් ස්වභාවයෙන් පව් කරන්නේ ඒක නිසා CCTV කැමරක හයි කරන්න ඒක ටික වියදම්. හැබැයි දැන් ලාභයි අපත 22000 විතර ගන්න පුළුවන් channel 8ක විතර ගන්න. ඇයි හයි කරලා ඔෆ් කරලා දාලා තියන්නේ. දැන් ඒත් අපි හයි කරන වෙලාවේ මුළු මේ යෝගාවචරෝ බුද්ධ පැන්නා. මේ කී කී දෙනෙක් උදේ පහට ඇවිල්ලා භාවනා කරනවා. CCTV කැමරාවේ තියෙනවා. ඒ කවුරුවක්වත් බලන්නේ නැහැ. මොනිටර් කරන්නේ නැහැ කවුරුවක්වත්. මට කිව්වා ඕන්නම් ඒක මේ යන යන තැන මේ මගේ කැමරා එකට පොඩ්ඩ සෙල්ෆෝන් එකට දාලා දෙන්න කිව්වා. මන්න මගුලත් මේ කුණු අරව බල බල ඉන්න. මේ හොල්මන් ඌවා දෙපයි මං කව නැති ඒක හොඳයි. ඊට පස්සේ කැඩුනා ඔක. ෂෑ කීපයක් කරලා ඉතින් හදන්නේ අපි. නිසා බුදුරජාණන්සේ කියන දිත්තේ දිත්ත මතන් කියන එක ඔය හිතා ගන්න බැරි එකක් නෙවෙයි යෝග කියන්නේ. එහෙම නැත්නම් දැක්කට මොකද බීරෙක් මේ පොට්ටෙක් වගේ හිටපන් කියලා ඔච්චරයි. ඇත්තටම කැමරාවේ සිදුවෙන වැඩේ විතරයි වෙන්නේ. ඒක පිළිබඳ කතන්දර ගොතන එකයි ප්‍රපංච කරන එකයි එහෙම නැත්නම් පල්ලහැලි කතා කරන එක තමයි කෙලස් වෙන්නේ. ඔය CCTV කැමරාවකට අපි මේ ස්ත්‍රී දූෂණයක් හරි කාන්තාවකට බලහත්කාරකම් කරනවා කියලා එකක් බැලුවයි කියලා CCTV කැමරාවට පිරෙන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ බණක් කිව්වයි කියලා රහත් වෙන්නේ නැහනේ. කැමරා කැමරා එක තමයි. ඒ වගේ අපේ හිතේ මොනම දෙයක්වත් අල්ලන්නේ අල්ලන්නේ ඒකට අපි දෙන අගයන් ආඩම්බරය ඊට පස්සේ වෙන්නේ මොකද? ඒක අගයන් ආඩම්බරය හිතනකන් ඊගාවට එන විෂන් එක අපිට නැහැ. අපිට ඊගාව චිත්තක්ෂණය වෙනදී අපි දකින්නයි කියලා හිතුවට අපි දකින්නේ අපි ඉන්නේ අර වමාරාකමින්. රීගර්ගිටේෂන්. ගානවා ඒක කනවා. චූවින්ද කන. ඊකේන ගොඩාක් කතා කරනවා. එතකොට මේ මනුස්සයා එක බතක තියාන කවදාද දැකලා නෙමෙයි කතා කරන්නේ. දැකපු චුට්ටක් තියෙනවා. ඒ මනුස්සට ඕනේ දේ දැකලා තියෙනවා. ඊට පස්සේ ඒක ගැන වමාරා කනවා. දැකපු දේ දිකට දැක දැක ඉන්නවනම් කමෙන්ටරි දෙන්නකෝ වෙලාවක් නැහැ. කදාකත් අපිට එක දිගට යමක් බලන්න බැරි මොකද දැක්ක දැක්ක පමණේ බලන්න බෑ එතකොට පේන්නේ මනුස්සයා නිකන් මේ බකන්නේලා නින්නා වගේ. ඔය බලාගෙන ඉන්නවා. ඔය පොඩි දරුවෝ ගැස්වල තියෙන. ඒ පොඩි දරුවෝ මොනවක්වත් නැහැ. ඉතින් ඔය ඇත් එකක් පා වෙනවා. හරියට මෙහෙම මෙහෙම වැඩ කරන්නේ. ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ. එතකොට බොම්බේ ලොකුෙන් කල්කටා කියලා කියනවා. රෙකෝඩ් එක රෙකෝඩ් එකට බලන්නේ නැහැ කවුරක්වත්. ඒ කියන්නේ CCTV කැමරාවේ කිය මෙච්චරයි මෙමරි එක තියෙන්නේ. ඒක වෙනකොට ඒක ඉරේස් කරන්න ඕනේ. ඉතින් අතරමැද ඉවෙන්ට් එකක් ආවොත් පිටිපස්සට කියලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒක අපිට තියෙන action replay slow motion දාලා බලන්න පුළුවන්. බලන්න වෙන්නේ මොකද ඊගාට එන situation එක හැම වෙලාවෙම crispy. හැම වෙලාවෙම green. මොනවද අවුස්ලා බලන්න දෙන්නේ. ඉතින් ඒ වගේ ජීවිතයකට යන්න පුළුවන් කියලා කියන්නේ ඒ කියන්නේ rahat වෙන එකක් නෙමෙයි. අපිට ඔය CCTV කැමරා එකක් වශයෙන් බලන්න පුළුවන් ගතිය තියේදී ඒකේ මොනව පේනවද මොකද්ද ප්‍රශ්නේ එතකොට? සබ්බේ දේ අසබ්බේ දේ තියෙන්නේ කැමරාවේ කැමරාව ගණන් ගන්නෑ. ඒ වගේ ඔය රෙකෝඩින් මැෂින් එක ඔය මගේ කම්පියුටරේ මේ වෙනකොට ෂුවර් සෝවන් වෙලා තියෙනවා. මොකද ඒ තරම් කමටහන් සුද්ධ කරනවා කේ මම. අනේ කවදාවත් කම්පියුටර් හතරක් පහක් මාරු කරා. නැත්නම් මේ මේ මයිත් එක්ක ඇවිදින මේ රෙකෝඩින් මැෂින් එක අනේ අම්මේ වනහලා තියෙන තරම්. ආහ් ගාලල්ලා ගාලල්ලා ඉතින් ඒ ඒ ඒක මිනිස්සයාට ඒකට යන්න බෑ. මිනිස්සයා ඊට වැඩියෙන් කක් තියෙනවා commentaries. ඒක කියන්නේ fabrication කියලා story telling. ඔතන තමයි අහුවෙන තැන. ඉතින් ඕකෙදි ඉතින් මට වෙලා ගිනිසා මම මේ කියන්නේ කාන්තාවන්ගේ ඕක වැඩි කියලා තමයි මම කියන්නේ. ඉතින් එතකොට ඉතින් තද වෙනවා. පිරිමි පිරිමිට නැතුව නෙවෙයි උන් ඔය ඔය මොකක් හරි එකක් දාලා ඔක අමතක කරලා නිකන් එනවා සිගරට් එකක් බොනවා මොනවා හරි කරලා නිකන් එනවා කාණ්ඩාව ඕක ආපාපා කකා කකා වෛර බැඳගෙන අනේ වන්දන මේ ඔනෝ කියන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ තන්නේ කර අයට කතාව යන්නේ මගේ මොකද මේ ඔක්කොමල වැඩුම් ඔක්කොමල ඉතින් බයිනෝ මට දැන් මේ කාන්තාවන්ගේ වැරදි කියන ඉඳන් දන්නේ මේ හැමතිස්සෙ කම්පා වෙලා වගේ ඉන්නේ. මට පේන්න තියෙනවා පිරිමි පිරිමි කම්පා වෙලා තියෙනවා මට පේනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ එතකොට ඒකේ මේ අර අවසානට අහලා තිබුණ විදිහට සාමනාස ඉදිරියට ඇහුනේ ඇහුනේ. එතකොට අවසානයේට අහලා තිබුණ විදිහට අර රික්තක ප්‍රදේශයක මේ සිත රැඳලා තියෙනවා නම් එතනින් එහාට මොනවද දිනු කරගන්න අවශ්‍ය කරන උපදෙස් නෑ ඒක තේරෙයි රිත්තක ප්‍රදේශයට යනකොට ඒක සෑහෙන්න මෝරලා. ඊගාඩ කරන්තු මේ කොහෙන්ද පටන් ගන්න කියලා බලන්න ඒක පටන් ගන්නේ රූප ධර්ම තුනී වෙන්න පටන් ගන්නකොට රික්තකේ බේව ඇවිල්ලා රික්තකේ ආරම්භය එතන තමයි. ඉතින් ඊගාව දවසේ යනවා රික්තකේ හුරු කරනවායි කියලා කියන්නේ ඒක දැන් මැද දන්නවා. මැදට ඇවිනකොට දන්නවා දැන් රික්තකේට ඇවිල්ලා 45ක් ගිහිල්ලා. ඊට පස්සේ බලන්න පුළුවන් ඒක ටික ටික බෝධු වෙන හැටි අන්තිමට වනවල රික්තකේ තමයි හැම වෙලාවෙම ඉඳලා තියෙන. ඒක හැම වෙලාවෙම තියෙන. අපි ඒකට බයයි. ඒ නිසා ඒක හුස්ම රැලි දෙකක් මැද කොහොමද තියෙනවනේ ඕක. අනිත් දවසේ කරන්න තියෙන මේ දැකපු රික්තකේට හුරු කරන්න කියනවා. පැය විනාඩි 45 50ක් ඉන්න 60ක් ඉන්න ලෑස්තිලා යන්න. එතකොට මොකද වෙන්නේ මේක මෝදු වෙලා එන හැටි. ඉඳ ගන්නකොටමත් තියෙනවා. ඒක මෝරණ හැටි. ඒ මෝරන්න මෝරන්න රූප ධර්ම ගෙවෙන හැටි. ඒ දෙක එකිනෙක මත තියෙන ක්‍රමයේ ඒවත ඉරුම් ගන්නකොට තියෙනවා මේ රූපේ බලන්නේ නැතුව අරූපේ බලන්න බෑ. අරූපේට අපි යනකොට අරූපේ ගෙවිලා මෝරලා ඉවරයි. නිසා ඒක හුරු කරගෙන ඒක පටන් ගන්න තැන පටන් ගන්න තැන බලන්න ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒක කොච්චර දෝ අපිට සාන්තිය පිණිස අපි ළඟ තියෙනවා අපි මේ කාම ලෝකේ කියන්නේ මේ රූපේ විවිධ වර්ණ ගන්නමින් හැඩතල දමමින් ආලවට්ටම් කරමින් මේ රූපේ අනන එකනේ. ඒකට අරූපෙට කටහඬන් අඬක් නගන්න වෙලාවක් නැහැ. අරූපේ හැම වෙලාවෙම ඉන්නේ අරූපේ 95ක්. 105යි රූපේ තියෙන්නේ. ඒකෙන් තමයි මෙච්චර මේ අපේ ආලවට්ටම කරන්නේ. ඉතින් ඒ අරූපේ අපි තේරුම් ගත්තට පස්සේ තේරෙනවානේ අපි කොහොමද ඉපදිනකොටම නිවන් දැකලා තියෙන්නේ. මේ බලන කුණුහරුපේ නැත්තම් කුණුහරුපේ බලන්න තියෙන ආසාව නැත්තම් මේ ගොරෝසු දේ බලන්න තියෙන ආසාව නිසා අර සියුම් දේ ඉබේම නිකන් යට යනවා. හරියට වම් මොලේ වැඩියෙන් වැඩ කරන්න කරන දකුණු මොලේ සප්‍රස් වෙනවා. ඒකේ තියෙනවා ඩොමිනියරින් කැපැසිටි එකක්. ඒ ඒක තියෙන තාක්කල් දකුණු මුලේ කවදාවත් අයිතිවාසිකම් සඳහා සටන් කරන්නේ නැහැ. දැන් වම් මුලේ නතර වෙච්ච දවසට එයා එනවා. එයා එතකොට මේ හඳ ඉර පායනකොට මේ වස්තු පේන්න පටන් ගන්නවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් අපේ පුරාවට තියෙන දකුණු මුලේ විවේක වම් මුලේ විවේක දෙන්නෙම නැහැ. මොනවා හරි මම නැත්තම් අපේ නැත්තම් ජාතිය නැත්තම් ආගමේ කියලා මොනවා හරි දාගෙන මේක මේ යකාය කම්මල කරගෙන ඉනවා. එතකොට දකුණු මොළයට කටක් අඩන්න අඩක් නගන්න වෙන්නෙම නැහැ. ඒ දකුණු මොළේ ওই කියන මෙහිස්තනේ නියෝජනයක් කියලා ගන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ යනකොට ඔය කොහොමද ඔය බෙල්ල කඩා වැටීම පටන් ගන්නෙ කොහොමද ඔය නොදැනුවත්කම එන්නේ කොහොමද ඔය රූපේ ගෙවෙන ඔක්කොම එකමයි මේකේ ගෙවෙනකොට අරක මතුවෙන ඒක තමයි අපි මේ පුරාවට හැමදාම කතා කරන්නේ ඒ වුණාට ඒක ඇහෙන්නෙම නැහැ ඒ කවදාහකව ලෝට වදින්නෙම නැහැ මොකද හේතුව අපිට පුරුදු කරලා තියෙන භාෂාව රූපේ ගැන විතරයි කතා කරන්න තැන. අපි කතා කරමු දිගටම කතා හෙට උදේ වෙනකන් කතා කරමු. එතකොට කවදා හරි ඔක මේ තේරෙයි. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ විඥානයේ පමණක් පවතින අවස්ථාවේදී මුලදී පරයන්කය තුලදී කිසිවක්ම තේරුම් තේරුම් ගත නොහැකි නමුත් පරයන්කේ නැගී සිට සිදු දෙය නැවත විමසා බැලීමේදී පුවක්කත්ත ගලේ ගැසුවක් මෙන් බොහෝ විසිරුණු ස්වභාවයක් තිබූ බවත් ඒ කුමක් නිසාදයි කිසිම මතකයක් නොමැති බවත් දැනිනි. නමුත් තවදුරටත් භාවනාව කරගෙන යාමේදී විශාල ප්‍රීති ඕපාශ පහළවන අතර ඒවා පරයන්ක තුලදීම සිත හඳුනා ගනී. මෙසේ වන්නේ විඥානයේ ප්‍රීතිය මත ප්‍රතිස්ථාවක් ලබා ගැනීමෙන්ද වරාන් ඇතුලේ යමක් නොකර බලා සිටීම වෙනුවට ප්‍රීතිය ප්‍රීතියට හසු වීම. එතේ එසේ ප්‍රතිස්ථාවක් ලබා ගැනීම සිදුවන්නේ නම් මගහරවා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. පටල වෙච්ච රචනයක් ඔක තියෙන පළවෙනි මිලිය තියෙන විඥානයේ පමණක් තියෙන අවස්ථාව කියලා. එහෙම එකක් මේ සක්වලේක ඔයක්වත් නැහැ. විඥාණයට එහෙම තනියම ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඔය පරම විඥානාර්ථ සබාව පිහිටවනකොට ඔය අනකාරික ධර්මපාලතුමාලා පැත්තකට ගියා. මේ විඥානේ පරමාර්ථ කරගෙන. මහායාන බුද්ධාම කියනවා පර විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා නිකායක් සියල්ලම විඥානේ පමණයි කියලා. ඒකත් බොහොම විචක්ෂණව විචක්ෂණව මේ ලෝකේ විස්තර කරනවා. නමුත් එකෙන් මේ මිනිසෙකුට භාවනා කරලා ගොඩ එන්න බෑ. ඒ නිසා මේවා මේ මේ චින්තාමය ඥාන ඉස්සර විලාප එකක්. ආයෙ කියනවා මම මේ අවදුනාට පස්සේ දන්නේ මොනවත් නැති බව. ඒක තුල අවුලක් තිබ්බයි කියලා. ඉතින් මොනවත් නැත්තම් අවුලක් තියෙන බව. ඒකේ වාක්‍ය රාශියක් ගොඩනගලා තිනවා මේක භාවනා කරලපු අත්දැකීමට වඩා ඒ අත්දැකීම් සම්භාරයක් මේ චින්තාමය ඥාන වලින් බලලා ලියපෙක. ඉතින් ඊට පස්සේ කියනවා මේ විඥානේ ප්‍රීතිය මේ ආහාර කරගෙන ජීවත් වීම නැත්නම් ප්‍රීතියට අහුවීමක්ද කියලා ඒක වගේ එකක් විග්‍රහ කරන්න බෑ අර මුලින් ඉඳලා ආපු රචනයේ දිගටම තියෙන්නේ මේ ණයට ගත්තෙව්වා. අත්දැකීම් නැතුව ලියපෙක් කෙනෙක් නෙවෙයි. නමුත් අත්දැකීමට තැන දීලා නෙවෙයි ලියලා තියෙන්නේ. ඒ කාගේදෝ මේ ණයට ගත් එකක් කොපි කරලා තියෙන එකක් වගේ පේන්න තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂයේ මධිකම තියෙනවා. මේක මේ ලෙඩේ තියෙනවනම් තියෙන සංඥාවේ ලෙඩක් තියෙනවා. සංඥා ස්කන්ධේ ලොකු පටලවිල්ලක් තියෙන කෙනෙක් ඔය වෙලා තියෙන. ඒ නිසා රූපෙට දාන්න හිත රූපෙ දිගේ යන්න. නැවත නැවතත් රූපෙ දිගේ යන්න. විඥානය කතා කරන්න එපා. සංස්කාර කතා කරන්න එපා. සංඥාවට අහු වෙලා තියෙන්නේ ආයත රූපෙ දිගේ යන්න බබා වගේ. ආයත් පොඩි එකා වගේ. එතකොට ඕක නෑ ඕක මේ ඍජු වෙලා එන්න පටන් ගන්නවා. මේ උසාවියට කැඳවන්න ඕනේ නැද්ද හන්දනේ? මේ තෝල්කයා පැහෙන්න හදන්න එපා. මේ මේ නඩුකාරයටත් තැනක් නැතු වෙනවා. මම මේ ආවද උදව්වක් කරේ. නෑ නෑ නෑ ඕනේ නෑ. ඔයා ඉන්න ඕනේ මගේ බෙන්ච් එකට පල්ලෙහායි. නෑ පැහෙන්න හදනවා. අයියා වෙන්න හදනවා කියන්නේ මොකද? ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මාගේ මෙතෙක් කලක් භාවනා අත්දැකීම් පහත වාර්තා කරමි. සක්මන් භාවනාව මා මුල් දිනවලදී වම දකුණ තබනවා වශයෙන් මෙනෙහි කිරීම පටන්ගෙන පසුව සතිය වැඩි දියුණු විට වම ඔසවනවා ගෙන යනවා තබනවා යයි මෙනෙහි කෙලිමි. දකුණු කකුලද එසේ මෙනෙහි කෙලිමි. ටික වේලාවක් එසේ කරගෙන යන විට දකුණේ ඔළුවේ දකුණේ විලුඹේ දකුණේ විලුඹ පොළවේ වැදීමත් විලුඹ පොළවෙන් එසවීමත් යන දෙකම එකවර සිදුවන බවක් නිරීක්ෂණය කළෙමි. මෙවිට ක්‍රියාවන් පිළිබඳ සිතින් මෙනෙහි කිරීම කරදරයක් බව වැටහුණි. පසුව පාදයන්හි චලනය පිළිබඳ අවමානයේ අඩමාණයෙන් බලා සිටීම පුරුදු කළෙමි. සිදු කළෙමි. තෙවන දිනේදී ධර්ම සාකච්ඡාවේ ලැබුණු උපදෙස් අනුව මෙසේ ඔසවනවා, ගෙන යනවා, තබනවා, යයි මෙනෙහි කිරීම වෙනුවට දකුණ වම තවනවා යයි මෙනෙහි කිරීමක් කිරීමත් දකුණේ හා වමේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමටත් පටන් ගත්ෙමි. මෙසේ නිරීක්ෂණය කරන විට වම් පාදයේ මහපට ඇඟිල්ල පහලින් වඩාත් තෙරපෙන බවත් දකුණෙන් තුවාලයක් ඇති තැන වඩාත් හොඳින් ප්‍රකට වන බවත් නිරීක්ෂණය කළෙමි. මේ දක්වාම සක්මන අතරතුරදී සිත අතීත අනාගත අරමුණු වලට දුව යන බවද නිරීක්ෂණය කළෙමි. මුලදී මේ පිළිබඳව අමනාපයක් පැවතුනද දැන් එම తත්වේ නැත. මා තවදුරටත් මෙසේ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පාද චලනයන්හි පෞද්ගලික ලක්ෂණ හඳුනා ගැනීම සිදු කළ යුතුයද? එසේ නොමැතිනම් වෙනත් විස්තර කෙරෙහි අවධානය යොමු කළ යුතුයදයි අවවාද කරනසේක්වා. ඊළඟට පරයන්ක භාවනාව. මුල් දින පහේදීම මගේ පරයන්ක භාවනාව ක්‍රමවත් නොවිය. භාවනාවට වාඩි වී හුස්ම රැලි කිහිපයක් මෙනෙහි කරන විට සිත හැංගී ගොස් නැවත අවදි වූයේ සීනුව නාද කරන මොහොතෙන් මොහොතේ හෝ ඊට සුළු වේලාවකට පෙරය. මෙම தત્ත්වය හදිසියෙම හදිසියෙම පස්වන දිනේ සිට වෙනස් විය. පස්වන දින උදෑසන සිට හිත නිලීන නොවි gedara dora අරමුණු අනාගත සැලසුම් පිළිබඳව සිතමින් කාලය ගත විය. මේ අතරදී සිත හුස්ම පිළිබඳවද අවධානය විටින් විට යොමු විය. පස්වන දිනේ සිතම සිත නිලීන තත්වයටපත් වූයේ ඊතා සුළු වශයෙන්. නමුත් මාගේ හුස්ම රැල්ල පිළිබඳ අවධානය ඊතා සෙමින් වර්ධනය වන බවක් හැඟී ගියේය. මේ නිරීක්ෂණයන්ට අනුව මාගේ අදහස වන්නේ පංච නීවරණ අඩුවන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පිළිවෙලට බවයි. මෙය නිවැරදි අදහසක් දැයි අවවාද කරන සේක්වා. මීළඟට සීලය ස්වාමින් වහන්සේ මාගේ සිත අරමුණක් කෙරෙහි තබා ගැනීමට අපහසු නම් එම අපහසුතාවයෙන් නැති කිරීමට රැකිය යුතු සීලය ගැන අදහසක් ලබා ගන්නේ කෙසේද? එසේ නොමැතුව අපට හැකි යම් එසේ නොමැතිව අපට හැකි යම් සීලය යම් සීලයක් ඇතනම් එය රැකීම සීලබ්බත පරාමාස වනවාද? ඒක ඇත්තටම මේ මේ අදාළ දේවක් දිගේ ලස්සනට ගිහිලා සම්පූර්ණ පිටපැත්තකට මේ අවධානය යොමු කරලා තියෙනවා. මේ මට නීවරණ පහළ වෙන්නේ හෝ දුරු වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ක්‍රමයේද නැත්නම් මේ සීලයක් සහ හිත පිට යෑමත් එක්ක අමතර සම්බන්ධතා දෙන්න හදනවා. නමුත් අර මුල් ටික බොහොම ලස්සනට මේ භාවනාව සම්බන්ධ කරගෙන ගිහිල්ලා තියෙනවා. හරියට පස්වෙනි දවසෙන් පස්සේ භාවනාව වෙනසනවා වගේ ලියුමකිත් එක තැනකට පස්සේ නිකන් යකා ගැහුවා වගේ එක පාරක් ඩග්ගාලා දාන්න පටන් ගන්නවා. ඒක නිසා මුල් කොටසේ රචනය හොඳයි. පසු කොටසේ තියෙනවා කතා කරන්න ගත්තොත් එහෙම ඉතින් මුල අර කියපු බණ ටික ආයෙ මුලක ඉඳලා කියන්නේ. ඒක නිසා මේ පැත්ත අමතක කරලා දාන්න ඔය ඔය නීවරණ ධර්මනේ දුර වෙන ක්‍රමයටද නැද්ද කියලා නීවරණ විතර කඩප්පුලි ක්‍රමයට කඩ කරන වෙන මොකක්වත් නැහැ මොනම ක්‍රමයක්වත් නැහැ. ඒකයි ඒකට කෙලසෙනවා කියන්නේ ඒකේ නීතිය හදන්න යන්න බෑ. ඒකට අපි නීවරණ වලට උල්පන් දන් දුන්නා වෙනවා. ඒ නිසා ඉඳගත්ත ගමම ගිහිල්ලා පැයකට විතර පස්සේ අවදි වෙන පරියන්ක වේවා. නැත්නම් පටන් ගන්න වෙලා ඉවර වෙනකම්ම ගෙවල් දොරවල් පස්සේ සාකච්ඡා කරන අරමුණු වේවා. එක වාක්‍යයක් තියෙනවා මම ආනාපානෙත් එක්ක සම්බන්ධයේ පොඩ්ඩක් වැඩෙනවායි කියලා. අන්න ඒක විතරක් වග බලා ඒක දිනු කිරීම සඳහා මොකද්ද කරන්න තියෙන්නේ? එච්චරයි කරන්න තියෙන්නේ. ඔය ඒක වෙන දෙයක්ද? හිතන දේ ඒව මොකක්වත් එපා. තාම බලාපොරොත්තු තියන්න පුළුවන්. යෝගාවචරය විහිම්මයි කියලා තියෙන්නේ. මගේ ආනාපානෙත් එක සම්බන්ධ වැඩි වෙලා ඒකට බාධා කරන දේවල් තමයි අන්තිමට ලියලා තියෙන්නේ. ඒක තියෙන ස්වභාවික වර්ධනේ බාධා කරන මේ අනවශ්‍ය සම්බන්ධතාව හොයන්න හදනවා. ඒ නිසා ඒ ඒ වාක්‍ය ලියලා තියෙන වාක්‍ය හැටියට මට ආනාපානෙත් එක පොඩි සුහදකමක් ආදකමක් ඇති වෙලා තියෙනවා නම් ඒක දිනු කිරීමට මේ අත්දැකීම මොකද්ද කරන්න ඕනේ ඒක තමයි මතු කරලා දෙන්න තියෙන එකම දේ. ওই ප්‍රශ්න ඔක්කොටම උත්තර අහන්න ගියොත් එම් වෙන්නේ මේ ඒ අහන යෝගාවචරයත් නොමග යනවා සබාවත් නොමග යනවා. ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඊයේ හවස 4:05 පරයන්ක පිළිබඳ වාර්තා කිරීමට අදහස් කෙලිමි. මා පරයන්කේ සඳහා වාඩි වූයේ නිදන කාමරයේය. මම දැන් මෙතන යයි සිත කායදොරට ගන්න අතුරු මෙනෙහි කර හොඳින් ආස්වාසය හා ප්‍රස්වාසය වෙන් කර හඳුනා ගත්තේ. ඉන්පසුව ප්‍රස්වාසයේ කෙලවර සහ ආශ්වාසයේ ආරම්භය අතර ඇති හිඩසට හිත යොමු කළ විට ටික වේලාවකින් හුස්ම සංසිඳී ගියේ. බිංගයත් තුළින් අනෙක් කෙළවර දිස්වන ආකාරයට ඊතා දීප්තිමත් එළියක් දුටිමි. එය මෙනෙහි නොකර දිගටම සිත එක එල්ලය ඔස්සේ තබා ගත්තේය. වම්පස අහසේ ඊතා වර්ණවත් බුදු රූපයක් දුටුවි. එයද මෙනෙහි නොකර දිගටම සමාධිය පවත්වාගෙන ගියේ. මෙතනදී ආනාපානයේ වෙත සිත යොමු කර බැලුවද ආනාපානයේ සංසිදී ගොස් ඇති බව වැටහි ගියේ. ඉන්පසුව දීර්ඝ කාලයක් සමාධියේ සිටි අතර කායට සිත යොමු කර බැලුව විට විවිධ වේදනාවන් රසක් ඇති බවද සිත යලි සමාධියට ගත් පසු පෙර ආකාරයෙන්ම ඉදිරියට යා හැකි බවද වැටහුණි. විශාල ශබ්ද කීපයක් හරහා දිගටම සතිය පවත්වාගෙන යාමට හැකි විය. සිතට එන බාහිර අරමුණු ඇතුළු වහාම හඳුනා ගැනීම සහ ස්වභාවික ආශ්වාස ප්‍රශ්වාසයට බාධා නොකිරීමට පරයන්කයට පෙර කර පෙර කළ අදිෂ්ඨානයට උපකාර වුණාදයි සිතමි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඉතා අගය කරන අතර තෙරුවන් සරණ සහ දීර්ඝායුෂ පතමි. ඒ කියන්නේ සමහර වෙලාවට කියනවා ඒ වගේ අදිෂ්ඨාන කරන්න කියලා. ඉතින් අදිෂ්ඨාන කරුවට විතරක් හරියන්නේ නැහැ. ඒකට පින තියෙන්න ඕන එකට කුසලතාවයේ තියෙනකොට නම් අදිෂ්ඨානයත් නිකන් මේ යම් ප්‍රමාණයකට උදව් කරනවා ඒ නිසා මේ විදිහට තමන්ට යම් යම් විදිහකට තමන්ට අවශ්‍ය දේ ටික ටික කරන්න පුළුවන් හැකියාව ඔය කරදර මැද්දේ වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් තව මූල කර්මත්තානේ ඇසුර වැඩි කරන්න උත්සාහ කරන එක තමයි ඔය ලාවිදි කරන්න කියන්නේ වැඩි කරන්න කරන්න කරන්න මූල කර්මත්තානේ මේ පෙරමුණ ගන්නවා ඊට පස්සේ මූල කර්මත්තානේ ඉතිහාසය කියන්නේ භාවනා ඉතිහාසය බවට පත් වෙනවා ඒ නිසා ඔය යන ක්‍රමේ තමයි ඔකේ කියවෙන දේ තමයි හිතුවටත් වැඩිය වෙලා ගිහිල්ලා වැඩි වෙලා තියෙන කියන එක. ඒකට නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නෙච්චර තැවෙන්න ඕන. ඔය ඔය ක්‍රමේ හොඳයි. ඔය යන විදිහටම මූල කර්මස්ථානත් එක්ක තියෙන සුහදභාවය වැඩිවීම සඳහා කටයුතු කරන එක තමයි කරන්න තියෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාහට සිදු යම් අකරතැබ්බයකි. මුලදී ඒ ප්‍රකාශ කිරීම සුදුසියයි සිතුවත් පසුව ඔබ වහන්සේට සැලකිරීමට අදහස් කළේ. ඊයේ දවසේ මම සක්මන් කරන විට වම දකුණ වෙනුවට within inverted commas ඔහේ යාමට within bracket autopilot වෙන්නට සමානව උත්සාහ කළෙමි. මාගේ පර්යංක පර්යංකයේද සාමාන්‍ය සතියක් පැවතුණි. ඊයේ සවස දහම් දෙසුම අවසන් විය. මා නොසිතූ අයුරු මාහට ක්ෂණිකව කාමසිතුවිල්ලක් පැමිණියේ. සිත නොයෙකුත් කතන්දර ගෙතීමට තත් කළ අතර මා නොසන්සුන් තත්වයකට පත්තු නිමි. මම මොකුත් නොසිතා මාගේ කැබින් එකට ගොස් එම සිතුවිල්ල වටා ගෙතුණු කතන්දරේ නැවත මෙනෙහි කිරීමට උත්සාහ කළෙමි. එවිට ස්වාමින් වහන්සේ පැවසූ පරිදි මනාපමනාපව අපේ අපේ අතින් අමුණා ගන්නා දේ බවකි. බවත් මෙවැනි පැමිණීම සතියේ දියුණුවක් බවත් මතක් විය. මේ සිදුවීම මෙලෙස අවසන් වූ අතර ඊයේ රාත්‍රී පරයන්කේ සාමාන්‍ය ඇවරින් පැවැත්තුනි. අද උදේ වරුවේ පරයන්ක ඉතාමත් සාර්ථක වූ අතර මා කරා පැමිණෙන සිතුවිලි ධාරාවක් සිතුවිලි ධාරාවන් වලට මා දක්වන මනාප සහ අමනාප දැක ගැනීමට හැකි විය. පරයන්කයට වාඩි වීමේදී මා දක්වන තරහද අමනාපයේ පරයන්කයට වාඩි වීමේදී මා දක්වන තරහද ආනපානයේ හසු කර ගැනීමට මා විසින් දරන ආශාවද මට දිස්වේ. ඔබ වහන්සේ විසින් ඊයේ දිනම මනාප අමනාප කෙලෙස් කුකුවැනි දෑ පවසා තිබේ. පවසා පවසා සිටීම මාහට ඉහත කී අසීරු අවස්ථා වටහා ගැනීමට උපකාරී විය. ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරව කරමි. ප්‍රශ්න දෙක ඊයේ දහම් දෙසම පැවසූ පරිදි අපගේ මනාපමනාපයන් රුචි අරුචිකම් යනු කෙලෙස්ද වරහන් ඇතුලේ කෙලෙස් කෙලස් කොකු යනු අප විසින් යම් යම් දේ පිළිබඳ දී ඇති අගයීම්ද වරාණ ඇතුලේ හොඳ සහ නරක කරුණාවෙන් පහදා දෙනසේක්වා තෙරුවන් සර් අයියෝ මේකට ඔව් කියලා උත්තරේ නම් කෙටියෙන් දෙන්න පුළුවන් නමුත් ඒක විස්තර සහිත උත්තරයක් උත්තරය අතර බැලුවොත් නමුත් ඒ කොක්කේ තමයි ප්‍රශ්න තියෙන්නේ ඒකේ කොක්ක තුනට නම් කෙලස් වෙන්නේ නැහැ ඒක ඇමිනුනාට පස්සේ නම් කෙලස් වෙනවා ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සතියෙන් යුතුව සක්මනේ යෙදීමේදී මා මෙතෙක් කලේ වම් වම් වම් පාය සහ දකුණු පාය බිම තැබීමේදී ඇතිවන ස්පර්ශය කෙරෙහි සිත යොමු කිරීමයි. උදාහරණයක් ලෙසින් පොළවේ තද බව, රළු බව, උණුසුම් හෝ සීතල බව මගේ යටිපතුලට දැනෙන අයුරු පිළිබඳව සිත යොමු කිරීමයි. ඊයේ හවස සහ අද උදේවරුේ අත්හදා බැලීමක් වශයෙන් මේ ක්‍රමය වෙනස් කොට ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අයුරින් පාද පාද වෙත සිත යොමු කෙලිමි. මෙහිදී මා විසින් පෙර නොදැන සිටි බොහෝ ක්‍රියාකාරකම් ප්‍රමාණයක් පාදයේ ඇතිවන බව හැඳින ගතිමි. පාදයේ එසවීමේදී වලලු කර ළඟින් පහතට නැමීම ඇඟිලි ඉහිල් වීම ඉදිරියට ගෙන යාමේදී පාවෙන්නා වැනි ස්වභාවය වැනි දේ උදාහරණ ලෙසින් දැක්විය හැකිය. මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා බොහෝ සිත ප්‍රබෝධ කරවන සුළු විය. සමාධියද පෙරට වඩා හොඳින් ඇති විය. මා විසින් පෙර ක්‍රමයේ තවදුරටත් අනුගමනය කළ යුතුයද? එසේ නැතිනම් මේ දෙවන ක්‍රමය එනම් ඔසවනවා, ගෙනෙනවා, තබනවා යන ක්‍රමය අනුගමනය කළ යුතුයද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඊට අවස්ථානුකූලව කියන්න වෙන්නේ එම සමහර වෙලාවක වම දකුණ කරන්න වෙනවා මානෝ සොන යවන තබනක් කරන්න වෙනවා ඒක ඔය එක සැරයක් වුණාට කොහොමඩක්වත් විනිශ්චයකට යන්න බෑ දෙකම අතේ තියාගන්න පටන් අර ගන්නවා වම දකුණෙන් පටන් ගන්න පුළුවන් තරම් ඉක්මනින් ඔසොන යවන තබනකට ගියාට කමන්නේ තමන්ට පරිසරයෙන් නැත්තම් මේ භාවනාවෙන් ඒකට උදව් ලැබෙනවනම් සමහර වෙලාවට හොඳ මූඩ් එකකින් පටන් ගන්නවා නම් පටන් ගන්නකොටම දෙවෙනි ක්‍රමෙන් යන්න පුළුවන් නිසා ඒකකින්වත් පිටේ ඉඳලා කෙනෙකුට කියන්න බෑ. Taman දැනගන්න ඕනේ මේ ක්‍රම දෙක දෙක උත්තර දෙකක්. ගැල appropriate technology. දැනට ගැලපෙන දේ දාගෙන යනවා මිසක් පිටේ ඉඳලා කෙනෙකුට එහෙම කියන්න බෑ මේකට ඉස්සලා මේක කරන්න කියලා. අපි දෙන්නේ general instructions. ආධුනිකයෙකුට දෙන එක නමුත් කරගෙන කරගෙන යනකොට ඒ ඕන දෙයක් මාරු කරලා බලන එකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා ඒක කරලා බැලුවට කමන්නේ. හම්දුනේ අන්තිම ප්‍රශ්නේ මේක ඊයේ හම්දුරන්ගේ උත්තර පදනම් කරගෙන නැගූ මූලධර්ම වලට සම්බන්ධ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නද? නෑ තෝල් කෑනිකන් සයිස් එකට එන්න හදන්නේ. ආන්නේ මගේ බෙල්ලනේ යන්නේ. නෑ ඒක කොහොමදත් යන්නේ ඒක තමයි. හොඳයි අපි දැන් අද අපි තව තියෙන විනාඩි දෙක තුනක් ඒ නිසා අපි හුකන් දෙමු ප්‍රශ්නෙට. හරි. respectfully ස්වාමින් වහන්සේ you mentioned body knowledge in your answers Can you please ex, uh, expand? I have a few questions. Question number one, does body knowledge include the mind? Second question, is this the, within inverted commas, combined knowledge of the five aggregates expressed by the body? Third question, does a spiritual life and regular bhavana increase slash enhance body knowledge. Thanking you, uh, blessings of the triple, uh, noble triple gem. How can make Body knowledge is a common sense. And when you are practicing, definitely it will get refined. Uh, it is the, the sammutiya jnana. So whenever such a problem happens, don't consult the Tripitaka or canon or don't consult your eh, experience, meditation experience. Just ask the body, what do you need? That is all sammutya jnana or common sense, body knowledge. So whenever you uh, thread pass, you go beyond body knowledge, you are asking for trouble. Always you have to be with the body second part uh, of the question, question uh, in relation uh, to Dhamma talk 12th PM. It's about seal and karmic effects. Swamin Vahansa, if one is to break a precept or pre- precepts, uh, karmic consequences will follow. If one thinks about breaking precepts, but after after reflection, refrains from acting. Does, does the unwholesome thought per se result in negative karmic uh, consequence? Thank you. Blessings of the Noble Triple J. You can't see the relationship one to one, but whenever, whatever may be, maybe your bad thing or bad karma or bad sila, if you are going to perform good things for longer time, taking this bad thing as a triggering point, then you are in a better position and it will be the uh, starting triggering point, bad thing will be null and void due to the so much of good karmic forces. So that is being expressed in the uh, Hattisara චුල්ලහත්ති පදෝපමන සාරිපුත්ත හත්ති සාරිපුත්ත සුත්ත or Sankhadama Sutta, very clearly Buddha explained. So linear, this question is utter linear question. So this is what we get mixed, uh, mess up. Mind is never working on our, this kind of a one-to-one -one relationship. It's a matrix. So therefore, uh, when something happen again and again, then only one the, the, the karma, good or bad, become mature. Then only it become uh, fruitful. It has to go through hibernation period or proliferation. It depends on repetitive application. Even if you do a bad thing, and if you forget about, it's okay. But if you are remembering again and again, that proliferate. So that is the point. Buddhists are getting so much of unwholesome karmic action because even other person is doing, the Buddhists are thinking again. And uh, how do you call, proliferating it. And more than the doer, the person who is proliferating, going to get the bad thing. Exactly the same thing in the good things also. So things, uh, Buddhists are in that sense very, very inefficient, uh, not efficient enough, because they brood upon, they, they thinking again and again upon specifically wrong thing, and they get the multiply effect. So by doing little bad thing, they go to hell. Because they, they, they, they are always repeating and appreciating kind of a way, but they are doing bad. Easily they forget about the good things. That's a, that's a epidemic disease. ලිඛිත ප්‍රශ්න එතනින් අවසන්. So we are eating time up. මේ පමණකින් අපේ ප්‍රශ්න විචාරතුමක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දෙනාටම තෙරුවන් සරණයි.